ගං ගං ගං ගං ගං ගං ගාරිස ගාරිස ගං ගං විශ්වයේ රටා කලාවට නැඟූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා, ගී පද රටා, ස්වර රටා යලි කියවන ස්වදේශීය රටා സിംഹല സ്വദേശീയ സേവയൻ സ്വദേശീയ റഡാർ ඈසින් සිනහන ගුවාය. සිය සයවන බෙලිඳා ඈ මෙලොවට දානය කළාය. වීරසිංහ ආරච්චිගේ බෝල්ටර් රෙජිනෝල් පීරිස් පියා සිය අලුත උපන් පුත්‍ර රත්නයට නම් තැබීය. දිනය 1941 ජූනි මාස 13 වෙනිදාය එඩ්වඩ් ස්ටැන්ලි පීරිස් ඒ පුත්‍ර සම්පත විය. එවක සුප්‍රකට පියානෝ ඉකෝඩින් වාද්‍ය ශිල්පියෙක් වූ වෝල්ටර් රෙජිනෝල්ඩ් පීරිස්ගේ වැයුමින් නිවස නිතර පිරී ගියේය. එබැවින්ම ස්ටැන්ලිද කුඩා කල සිටම සිය පියාගේ වැයුම් නාද ආග්‍රහණය කරගත්තේය. කටුගස්තුට ශාන්ත අන්තෝනි කාන්තා විද්‍යාලයට ඇතුල් කළ ස්ටැන්ලි පසුව තුන්වන පන්තියේදී කටුගස්තුට ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයට ඇතුළත් කළේය. පාසලේදී සංගීතය හැදෑරීමට වඩාත් නැඹුරු වූ හෙතෙම සෙරිල් බ්‍රවුන් ගුරුතුමාට බටේර සංගීතයේද මහනුවර එම්.ජී. සුගතදාස ගුරුවරයාගෙන් ශාස්ත්‍රීය සංගීතයේද හදාළේය. වික්ටර් සල්ගාඩෝ, සී.කේ. විජේරත්න සහ තංගායියා යන ගුරුවරුන් යටතේ ස්ටැන්ලි චිත්‍රහා මූර්ති ශිල්පයේද හදාළේය. සංගීතය පිළිබඳ දැනුම අඛණ්ඩව ලබා දීමට ස්ටැන්ලිගේ දෙමව්පියන් කටයුතු කළ අතර ඒ ප්‍රතිඵලයක් ලෙස රජයේ සංගීත විද්‍යාලයේ මධ්‍යමය වයලීන අංශයෙන් සමත් වන්නට ස්ටැන්ලිට හැකිවිය. වයලීනය, තබ්ලාව, ගිටාරය, පියානෝව, සර්පිනාව වැයීමට හිතම දක්ෂ විය. කැටයම් හා මූර්ති කලාව මෙන්ම චිත්‍ර කලාවටද දක්ෂතා දැක් වූ ඔහු පාසලේ දීප්තිමත් ශිෂ්‍යයෙකු ලෙස කැපී පෙනුණේය. පාසලින් සමුගත් ස්ටැන්ලිට සිය පළමු රැකියා අවස්ථාව උදා විය. ඒ නාමික හමුදාවේ විදුලි සංඥා නිලධාරියෙකු ලෙස පත්වීම ලැබීමටය. පසුව සංගීතයට තිබූ දැඩි ඇල්ම හා උරුමය නිසාම ඔහු ගුරු විභාගයට පෙනී සිටියේය. 1963 ජූලි 13 වෙනිදා යුගදිවියට එළඹි ස්ටැන්ලිගේ අතගත්තේ ඔහුගේ ඇවැස්ස නෑනා වූ මාගරීටා මේෂය ප්‍රනාන්දුය. ප්‍රේමයක අග්‍රඵලයක් වූ ඒ විවාහ දිවිය ඔහු සතුටින් ගෙවූහ. සංගීතයේ තවදුරටත් හදාරමින් එහි නිරත වූ ස්ටැන්ලි සිය පළමු ගීතණු නිර්මාණය කිරීමේ අවස්ථාව උදා කරගත්තේය. ඒ සිය ගම්පලාතින්ම බිහි වූ දක්ෂ ගීත රචකෙක් හා නිවේදකෙක් වූ KDK ධර්මවර්ධන ලියූ ගීයකටය අමා රන් හැඟුම් ගීය ගායනා කළේ මිල්ටන් මල්ලවආරච්චිය. 1965 දී ඔහු මුහුණ දුන් ගුරු විභාගයෙන් සමත් වූ සහතිකයේද ඔහු අතපත් විය. නාවික හමුදා රැකියාවෙන් සමුගත් ඔහු 1968 දී තමා අකුරු කළ කටුගස්තුට පිරිමි විදුහලේ චිත්‍ර ගුරුවරයෙකු ලෙස පත්වීම ලැබිය. චිත්‍ර ගුරුවරයා වුවද පාසලේ පෙරදිග සංගීතයේ බහරව ගුරු භූමිකාවද ඉටු කිරීමට ඔහුට සිදුවිය. දිනක් ඔහු මුණගැසීමට පැමිණි පුද්ගලෙක් සර් මේ මගේ දරුවා සංගීතයට ඉතාලැදී මෙයා හොඳට සින්දු කියනවා මෙයාව බාර ගන්න යනුවෙන් පැවසිය. එදා පටන් ඔහු ස්ටැන්ලිගේ අධිපාරේ යෑමට පටන් ගත්තේය. ඔහු පාසලේ දක්ෂතම ශිෂ්‍යෙක් විය. ඔහු දිනින් දින දක්ෂතාවයේ ඉහළටම නැංගේය. ඔහු අන් කිසිවෙක් නොව සංගීතවේදී රෝකාන්ත ගුණතිලකය. තැන්නේ පීරිස් සංගීත ක්ෂේත්‍රයට කැඳවාගෙන තවත් දක්ෂ ශිල්පීන් රැසකේ ඒ අතර මහින්ද බණ්ඩාර හා කීර්ති පැස්කුවල්ද කැපී පෙනෙන චරිතයන්ය. දින අසල නිවසක පුද්ගලෙක් සැක්සෆෝනයක් ඔහුට ලබා දුන්නේය. එය වැයීමට යත්න දරුවද ඔහුට ඒ කිරීමට නොහැකි විය. හඬ ඉපදවිය නොහැකි තරමේ තත්වයක තිබූ එය එංගලන්තයට යවා අලුත් වැඩියා කර ගැනීමට ඔහුට සිදුවිය. සැක්සෆෝනී වැයීමේ නොතිත් ආශාව ඔහු තුල වැඩෙන්නට විය. ඔහු තනිවම ඒ පුරුදු පුහුණු විය. පසුව මහනුවර පදිංචි බ්‍රයන් බේරගුඩ මහතා සැක්සෆෝන් වාදකෙක් ලෙස ස්ටැන්ලි පීරිස් සිය වාදක කණ්ඩායමට බඳවා ගත්තේය. එම වාදක කණ්ඩායම ෆෝචූන් නම් විය. පසුව ඒ නායකයා වූයේද ස්ටැන්ලි පීරිස්ය. ෆෝචූන් වාදක කණ්ඩායම ලංකාවේ ඉතා ජනප්‍රිය යුගයකට ගෙන ආවේ ස්ටැන්ලි පීරිස්ය. සැක්සෆෝනින් ගී අනුවාදන ඉදිරිපත් කළ පළමු ශිල්පියා වන්නේද ස්ටැන්ලි පීරිස්ය. ගුවන්විදුලි සංස්ථාවේ GSP රාණි පෙරේරා නිෂ්පාදනය කළ ගී අනුවාදන වැඩසටහනකට අනුවාදන 24ක් වාදනය කරමින් වාර්තාවක්ද හිතෙම තැබිය. සූර්ය ලේබලින් ෆෝචුන් සංගීත කණ්ඩායමට ගී තැටිගත කිරීමේ වරම් හිමි විය. පසුව EP සහ LP තැටි නිෂ්පාදනය වූ අවධියේදී ජම්ටෝන්, new sounds, Saraswathi, Surya, lotus සහ ශාස්ත්‍රණු ලේබල් ඇත්තේ තැටි 100කට වඩා වැඩි සංඛ්‍යාවකට සංගීතය නිර්මාණය කිරීමට ඔහුට අවස්ථාව ලැබීය. ක්‍රමයෙන් පැටි නිෂ්පාදනයේ වෙනුවට කැසට් පැටේ පැමිණි යුගයේ විය ප්‍රයා සූර්යසේනට ඔහු මුල්ම වතාවට කැසට් පැටයක් සඳහා තනු නිර්මාණය කළේය. Thank you. අතර ඔහු ගීතම් නිර්මාණය කළ කැසට් පට ප්‍රමාණය 678කි. චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය සඳහා දැඩි නැඹුරුවක් පෙන්눔 නොකළ හෙතෙම චිත්‍රපට කිහිපයකට පමණක් දායක විය. සාරංගා, බයිසිකලේ, ප්‍රේමයේ නාමයෙන්, සූරසර්දෙල්, ආදර චාරිකා ඒවායින් කිහිපයකි. ටෙලිනාට්‍ය සංගීතයටද වැඩි දායකත්වයක් නොදැක්වුවද බර්ට්‍රම් නිහල්ගේ කඩවර ටෙලිනාට්‍ය ඔහු සංගීත අධ්‍යක්ෂණය කළේය. ගීත නිර්මාණයේදී සංයමයෙන් ඒට උපරිම සාධාරණීතු කිරීමට හිතෙම හැම විටම උත්සාහ දැරිය ආධුනික ශිල්පීන්ට මඟ පාදා දුන්නේය. නිර්ලෝභීව අවස්ථාව දානය කළේය. ඔහු ලංකාවේ විශිෂ්ටතම ගායක ගායිකාවන්ට ගීතන් නිර්මාණය කළේය. Pandit Amaradeva, Nanda Malini, Victor Rathnayake, T M. Jayarathna, Nela Wickramasinghe, Priya Suriyasena, Melton Mallawarachchi, Niranjala Sarojini, Abeywardena Balasuriya, Greshan Ananda, Rookantha ගුණතිලකයන්ගේ සිට වර්තමාන පරම්පරාවේ ශිල්පීන් රසකටම සුරස ගීතනු නිර්මාණය කරමින් සිංහල ගීතය ජනගත කිරීමට අනලස්ව දායක විය. සම්මාන උළෙලයන්හිදී නම ගිලිහි ගියමු ජනතා හදවතේ ඔහු නිබඳ සම්මානිතය. ඔහුව කියවීමට සැලකිය යුතු ඉඩක් කිසිවෙකු වෙන් නොකළමුත් ගුවන්විදුලියේ සිංහල ස්වදේශීය සේවය ඔහුව යලි වේදිකාගත කිරීමට මෙලෙස සූදානම් විය. සැක්සෆෝනීට පින්බැඳ වයලීනීට ආත්මගත වූ යෙල්ලෝවීව පෙරමන්තනෝ සංගීතවේදියානෝ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන සිංහල ස්වදේශීය සේවය ටැන්න පිරිස් යළි කියවන ස්වදේශීය රටා සැක්සපෝනී ගීතාලංකාරය. Thank you. සැක්සෆෝනයට පෙම්බැඳ වයලීනයට ආත්මගත වූ සංගීත කණ්ඩායම් තුලින් ජනගත වූ මියුරු තනු රචකයානෝ වාදකයානෝ තනු සිත්තරානෝ ප්‍රවීණ සංගීතවේදී ස්ටැන්ලි පීරිස් යලි කියවන ස්වදේශීය රටා සැක්සෆෝනයේ ගීතාලංකාරය රස විඳීමට පැමිණි ඔබ සිංහල ස්වදේශීය සේවය ආදරෙන් ගෞරවයෙන් මෙසේ පිළිගන්නවා. ස්ටැන්ලි පීරිස් යනු කවුද? ඔහු ලාංකීය ජන සවන්පත් වෙනුවෙන් සිංහල සංගීතය වෙනුවෙන් සිංහල ගීතය වෙනුවෙන් කළ මෙහෙවර මොන වගේද? ඔහුව නිසි ලෙස ඇගීමට පාත්‍ර නොවේද? ඒ ඇයි? ඔහු අපේ දර්ශන පතෙන් ඈතට ගියා එක්ත. නිබඳව අපි ඔහු දුටුවද ඔහු ගැන අපේ සමාජය කතා නොකලේ වන්ද? ස්ටැන්ලි පීරිස්. ස්ටැන්ලි පීරිස් කියන්නේ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දැස්වල මතකයක් වෙන්නවා ශිල්පියෙක්. රූපවාහිනිය ලංකාවට ආව මුල්ම යුගයේදී 80 දී 80 දශකයේදී ඔහු නිතර රූපවාහිනියෙන් අපි දුටුවා. කණ්ඩායම් සංගීතයේදී ඔහු වේදිකාවේදී අපි දුටුවා. ඔහු වඩාත් ප්‍රකට වූයේ සැක්සෆෝන් වාදකයෙක් ලෙස. එසේත් නැත්නම් ෆෝචුන් සංගීත කණ්ඩායමේ නායකයා ලෙස. ස්ටැන්ලි පීරිස් ප්‍රමුඛ ෆෝචුන් වාදක මණ්ඩලය. එය ඉතා ජනප්‍රිය වුණා. හැබැයි ස්ටැන්ලි පීරිස් නැමැති තනු රචකයා ජනප්‍රිය නොවූයේ මන්ද? ඔහු නිර්මාණය කළ මියුරු තනු රචනා අපි නොදන්නේ මන්ද? මේවට උත්තර අපි හොයාගත යුතුයි. ස්ටැන්ලි පීරිස්ව අපේ නිවැරදි කියවීමකට බඳුන් කළ යුතුයි. වාසන සදේවා සඳුන් වන්නේ පිහි ගලා හැලෙන්නේ සුවය දැනෙන්නේ මීර පිරෙන්නේ නැවුම් සිටින් පියා කල දිගන්ති විඳුන් සුගන්ධින් ගන්දි ආදරේ ස්තන පිරිස් කියවීම සඳහා අපි අද ආරාධනා කරා. ඔහුත් එක්ක නිර්මාණ කටයුතු වල නිරත වුණු. ඒ වගේම ඔහුව පරේෂණයට භාජනය කළ විද්වතුන් කීප දෙනෙකුට. මම මුලින්ම ආරාධනා කරන්නේ ප්‍රවීණ සංගීතවේදී ප්‍රවීණ ගාන ශිල්පී ස්ටැන්ලි පීරිස් සහෘදයාගේ සහෘදෙකු ටීඑම් ජාරත් මහතාට ස්ටැන්ලි පීරිස්ව අපට අවශ්‍ය කියවීමට වචනේ පරිසමාප්තාර්ථයෙන්ම කියවීමට අපිට අවශ්‍යයි. ඔහු කවුද? මා පෙර කී මා ඔබෙන් විමසූ ප්‍රශ්න වලට ඔබයි අපෙන් ප්‍රශ්න විමසන්නේ. ඒවට උත්තර කෝ? ඒවට උත්තර. ඔහුව පරේෂණයකට බඳුන් කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි ආරාධනා කරා ගුරුවරෙක්, මාධ්‍යවේදියෙක්, සංගීත විශ්ලේෂකෙක් අද සදේශ රටා වැඩසටහනට ප්‍රවීණ මාධ්‍යවේදී ලාල් ආනන්ද අබේදීර. තවත් ප්‍රවීණ සංගීතඥයින් දෙදෙනෙකුට අපි ආරාධනා කරා මුලින්ම වේදිකාවට පැමිණෙන්නට. එක් අයෙක් ඔහු අනුදත් මගගේ සංගීතවේදියෙක්. ඔහුගේ ජීවිතේ බොහෝ කාලයක් නිර්මාණකරණේ ලිහුත් එක්කම හිටපු සංගීතවේදියෙක් වාද්‍ය ශිල්පියෙක් අපිට ඉන්න ජ්‍යෙෂ්ඨතම වාද්‍ය ශිල්පියෙක් සංගීතඥයෙක් සදේශ රටා වැඩසටහනට මුල්ම වතාවටයි ඔහු අධෙක්වන්නේ ස්ටැන්ලි පීටර්ස් කියවීමට මේ ප්‍රවීණ සංගීතවේදී මහින්ද බණ්ඩාර තවත් සංගීතවේදියෙක් විශේෂයෙන්ම ස්ටැන්ලි පීටර්ස් ඇමති සංගීතඥයා නිර්මාණය කළ තනු වල වාද්‍ය ශිල්පියෙක් විදිහට ඒ තන නිර්මාණයන්හිදී වාද්‍ය ශිල්පියෙක් විදිහට දායක වුණා. ඔහුගේ නිර්මාණ සාගයක් විදිහට දායක වුණා. අපිට ඉන්න දක්ෂ සංගීතඥයෙක් මාව ඊළඟට කැඳවන්නේ. ගුවන් විදුලියේත් සම්පතක්. අපේ වාදක මණ්ඩලයේත් ඔහු කලක් වාද්‍ය ශිල්පියෙක් ලෙස කටයුතු කළා. වයලීනය සහ ඔහු අතර තියෙන ඥානගත සම්බන්ධතාවයක්. වෙනදාට වයලීනය කතා කරන්නේ අද හැබැයි ඔහුට කතා කරන්න වෙනවා. ස්ටැන්ලි පිරිස් යලි කියවීමට මේ ආරාධනය ප්‍රවීණ සංගීතවේදී කලණී පෙරේරා. හොඳයි. මා පෙර කීසේ මට අද ප්‍රමුඛව පැවරෙන කාරණයන් කීපයක් තිබෙන එකක් ස්ටැන්ලි පිරිස් කියවීමට ඒ වගේම ස්ටැන්ලි පිරිස් කියවීම උදෙසා මහින්ද බණ්ඩාරයන් සහ කලණි පෙරේරා මෙහෙයවීමට. මොකද ඔවුන් හැමදාම කතා කරන්නේ සංගීත තමන්ගේ වාද්‍ය භාණ්ඩවලින් ගිටාරෙන් සහ වයලීනෙන් අද ඒ දෙක ගෙදර තියලා ඇවිල්ලා අපිත් එක්ක කතා බහට එකතු වෙනවා. ටීම් ජරද මහත්මයා. මෙතන ඉන්න ජේෂ්ඨතම පුද්ගලයා වන්නේ ඔබ. ඔහුගේ මුල්ම යුගයේ නිර්මිත ගීත සඳහාත් ඔබ දායකත්ව ලබා දෙනවා. ඔහු ගැන වඩාත් මෙතන ඉන්න අයගෙනුත් වඩාත් වැඩි මතකයක් තිබෙන්නේ ඔබට. සන්දි පිටිස් ඔබට මතක් කරලා ඇති. ස්ටැන්ලි පීරිස් පිළිබඳ මතකය ආවර්ති කරමින් ඔහු ගැන කතා බහට එකතු වෙමු. ඔව් ස්ටැන්ලි පීරිස් මහත්මයා මට මුලින්ම මුණ ගැහෙන්නේ අත්වසම මේ ඒ කැසට් යුගයේ කරපු පළමුවෙනි මගේ කැසට් පටයට එතුමා සංගීතය නිර්මාණය කළ නිසා එහි ගීත ගායනට සිද්ධ වීම නිසා. එහිදී ගයපු එක ගීයක් තමයි සිතින් මානුසැලී හිඳිද්දී කියන ගීතය. ඉතින් බොහොම ප්‍රියමනාප කෙනෙක් බොහොම හොඳින් කතා කරන්න පුළුවන්. සංගීතයේ පිළිබඳ නිපුණතාවයක් තියෙන, ඒ වගේම හිත දිනාගෙන සහෘදතාවයෙන් කතා කරගෙන වැඩ කරන්න පුළුවන්, සහයෝගීතාවයෙන් වැඩ කරන්න පුළුවන් කෙනෙක්. ඉතින් පස්සේ බොහෝ දුරට මේ කතා කරගෙන යද්දී තමා අප දෙදෙනාගේ තව තවත් සම්බන්ධකම් ඇති වුණා. මොකද එතුමා මහනුවර සාන්තාන්තෝනි විද්‍යාලයට ගිය කෙනෙක්. සියමලගස්තැන්නේ තමයි පාසලට මෙහා පාරේ තමයි හිටියේ. මම ඉපදුනේ දොඩන් වල. ඒකට මහත්මවර ගියේ සාන්තන්තවන විද්‍යාලයටමයි මුලින්ම. ඉන් පස්සේ තමයි ඒක අපි දැනගත්තේ. ඉතින් කොහොමද කින්ද මන්ද කියලා ගම් පළාත් දැනගෙන කතා කරනකොට තමයි මෙහෙම මේ යට ගිය දේවල් හිස්මතු වුනේ. එතන ඉඳලා බොහොම සමීප සම්බන්ධතාවයක් ඇති වුණා. ඉතින් එතුමා සමග නැවත නැවත යලි යලි ගීත ගැයීමේ ආශාව සහ රුචිය සහ ප්‍රාර්ථනා ගොඩ නැගෙන්න පටන් ගත්තා. ඉතින් ඒ විදිහට සෑහෙන ගීත සංඛ්‍යාවක් මම එතුමාගේ සංගීත නිර්මාණ මම ගායනා කළා. ඉතින් ඒ යට ගියාව ඉතින් නිතර නිතර ඇත්තටම මතක් වෙනවා. හොඳයි එයට ගියාවේ ඒ නිර්මාණකරණයේ යෙදුණු විදිහ අපි පසුව කතා කරමු. ලාලානන්ද බෙදිර මහත්මයා ස්ටැන්ලි පීරිස් කියන වාද්‍ය ශිල්පියා මේ සංගීතඥයා. අපි වාද්‍ය ශිල්පියා ගැන කතා කරන අවශ්‍ය සංගීතඥයා. ලංකාවේ අපේ සංගීතයට කළ මැදිහත් වීම ඔබ කොහොමද හඳුනන්නේ? ඇත්තටම හිමානන්ද ඕනෑම අපි ජීවත් වෙන යුගයකට අයිති ඒකට අයිති වෙනම සංස්කෘතික රිද්මයක් තියෙනවා. රිද්මාකාරයක් තියෙනවා. ඊට අනන්‍ය වෙච්ච සුවිශේෂී වූ ජවයක්, පෙනුමක් සහ වෙනම ලාලනයක් තිබෙනවා. දැන් 80 දශකයේ ආරම්භ වෙන්නේම ලංකාවේ විවෘත ආර්ථිකයත් එක්ක එතෙක් 60 70 දශකවල තිබිච්ච අර මා සඳහන් කළ රිද්මකාරය වෙනින් විදිහකට පරිවර්තනය වෙවි. එතකොට මේ කාරණය ඒ විදිහට තේරුම් ගන්න හුඟ දෙනෙක් අපොහසත් වෙනවා. ඒ අපොහසත් වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි සමහර කෙනෙක් මේක හැමදාටම සත්‍යයක්. පවතින යුගයේ තේරුම් ගන්න බැරි වුණාම මේ විපරිණාමීය තත්ත්වීත්‍ය තේරුම් ගන්න බැරි වුණාම වඳ වෙනවා. දැන් ස්ටැන්ලි බීරිස් කියන සංගීතඥයා මං හිතන්නේ තිබිච්ච තැන ඒ කියන්නේ තත්කාලයේ තියෙන නිමිත්ත අපි තත්කාලය කියලා කියන්නේ කේන්දරයේදී ඒ ඒ මොහොත තේරුම් ගන්න පවතින මොහොත තේරුම් ගැනීමේ හැකියාවක් තිබුණා මේ පවතින මොහොත තේරුම් ගන්නවා කියන එක ප්‍රතිභාවටත් වැඩිය උඩින් ඉහළින් තියෙන කාරණාවක් ඒ තියෙන වෙලාව තේරුම් ගන්න එක දැන් අපිට ඉතිහාසයේම මුණ ගැහෙනම හරි ප්‍රතිභාවන්ත චරිත සංගීත ඉතිහාසයේත් එහෙම මුණ ගැහෙනවා අතිශය දක්ෂ ශිල්පීය චාතුර්යයෙන් බොහෝටි භවෙන් ආඩ්‍ය වෙච්ච චරිත හැබැයි සමහර වෙලාවට ඒ පවතින මොහොත තේරුම් ගැනීමේ අපොහසත් වීම කියන කාරණාව මත තමයි තත්කාලයේ තියෙන හඬ තේරුම් ගැනීමට කිසියම් අන්තර්ඥානයක් අවශ්‍යයි. දැන් ස්ටැන්ලි පීරිස් කියන චරිතය මා දකින්නේ ඒට කාලයක් ලංකාවේ තිබිච්ච අනිත් හැම දශකයකටම වැඩිය ඒවා හොඳද නරකද කියන එක නේ මම මේ කියන්නේ. 80 දශකයේ වෙච්ච සමහර වෙනස්කම්. එතකොට අපි විශ්වවිද්‍යාලයේ පළමු වසරේ දෙවෙනි වසරේ විතර ඉන්න කාලේ තමයි මේ වෙනස්කම් සිද්ධ වෙන්නේ. මෙන්න මේ වෙනස්කම් ටික ඊටාම සාධාරණ විදියට රසෝග්‍රහණය කරගන්නවා කියන වචනේ තමයි මම මේ පාවිච්චි කරන්නේ ඒකට. ඔහු පෙරලා ඕනෑම යුගයක ඇතුලේ හිමානන්ද මේ සාධාරණ ඔලුවක් තියෙන මිනිහෙකුට කිසියම් ප්‍රඥාවක් බුද්ධියක් තමන්ගේ විශේෂේත්‍රයේ තුල තියෙන මිනිහෙකුට ඕනෑම යුගයක තියෙන සංජානනයේ හොඳ ටික පෙරලා ගන්න පුළුවන්. ඕනෑම යුගයක එහෙම සාධනීයතා තියෙනවා. ස්ටැන්ලි පීරිස් කියන්නේ එතෙක් ලංකාවේ 1905 විතර ඉඳලා පල්ලෙහාට ගලාගෙන එන සංගීත ප්‍රවාහයේ තිබිච්ච පෙනුමට ඒක ටිකක් වැඩිපුරම තිබුණේ අපි වැඩිපුරම භාවාරෝපණය වෙන්නේ හිමානන්ද උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ සහ දක්ෂිණ ಭಾರತೀಯ සිනමා ගීතවලින්. අපි භාවාරෝපණය වෙන්නේ ඒවයින්. අපේ වැඩිපුර නිමිත්ත තිබුණේ ඒවා. හැබැයි ඒ නිමිති ඇතුලේ ගොඩාක් අපි අත්දැකී කිසියම් ලාස්‍ය ස්වරූපයක්. ඒකේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ අනන්‍ය වෙච්ච ලක්ෂණය. හැබැයි මේ ලක්ෂණය වෙනුවට ඒ ලාස්‍ය ගුණයත් එක්ක ඒ ලස්සනත් එක්ක තාණ්ඩව ස්වරූපයක් සිංහල ගීතයට එක්කව කරා. ඒ කියන්නේ පර්සනැලිටි එකක්. ඒක කියන්නේ beauty and personality. කවුද ස්ටැන්ලි පීරිස් කියන්නේ කියලා මගෙන් අහම වචන දෙකකින් ඔබ කියන්නේ කියලා කිව්වොත් මම කියන්නේ මේ beauty and personality. ඔහුගේ සංගීත ප්‍රවාහයේ ඇතුලේ පෞරුෂය සහ චමත්කාරය දෙකම තිබුණා. හරි සුන්දරයි. හරියටම මේ දැන් සැලි පීරස් කියන්නේ හරි දකින්න ආස හිතන ලස්සන කෙනෙක්නේ. දැන් ඔහු නොදැක්ක කාලේ ඔහුගේ සංගීත නිර්මාණ අහලා. ටීඑම් ජයරත්නයන්ගේ තියෙනවා මෙතුමාගේ ගීතයක් ටීඑම් මේ මොකද විඩාවි අඬා නිම්න වූ ප්‍රේමේ. මේ ගීතය අහනකොට මම ඇත්තරම සැලි පීරස් මැතිතුමා දැකලා තිබුණේ නැහැ. රෝහණ බෝගඩ අපේ ගායන වේදිකාගේ එතුමාගේ නිතින් නිත බලාලා ගීතය අහනකොට මා එතුමා දැකලා තිබුණේ නම අහලා තිබුණා විතරයි. මට නිකන් හිතෙන් හිතුණා හරි කඩවසම් මිනිස්සෙක්ගේ රූපයක්. බැලින්නම් ඒකම හරි. මේක හිමානන්ද විෂයාත්මක කාරණාවක්. දැන් සංගීතවේදියෙක්ගේ ශිල්පී ආඛ්‍යානයේ තීරණය වෙන්නේ අනන්‍යතාව තීරණය වෙන්නේ තමන්ගේ ජෛවීය සාධකත් එක්ක. ඒකට බලපානවා කියන්නේ subjective matters and objective matters ආත්මීය සාධක සහ වෛශේක පාර්ශව කියලා කියන්නේ. මෙන්න මේ මහා ප්‍රවාහය ඇතුලේ හරි ආවර්තනීය තැනක්. එතකොට ලංකාවේ කම්පෝසර්ස්ලා හරියට ඉන්නවා. සංගීත නිර්මාණකරු. ඒ අතරේ මියුසික් ඇරේන්ජර් කෙනෙක්. ඒක දෙවනුව කතා කරගෙන කතා කරමු. බීඑස් පෙරේරාගෙන් ආර්.ඒ. චන්ද්‍රසේන මාස්ටර්ගෙන් ඊට පස්සේ රොක් අයියා ආදීන්ගෙන් ඊට පස්සේ අපරදිග සංගීතයේ නියුක්ත වෙච්ච එර්ලි ෆොන්සේකා ඒ මිස් ප්‍රින්ස් වගේ ඒ ප්‍රවාහයේ ඇතුළේ වෙනම අපි නම් නොදන්න මම හිතන්නේ මේ කලණි පෙරමැතුමාල් එහෙම දන්නෝ ඇරෙන්ජර්ස්ලා වෙනම බටහිර සංගීතයේ ඉන්නවා අපි දන්න විවාහාරික සංගීතයේ ඇතුළේ හිටපු අත්‍යල්ප සංගීත සංයෝජකයන් අතරේ වෙනම භූමිකාවක් නිර්මාණය කළ කෙනෙක් තමයි ස්ටැන්ලි පීරිස්. ඔබ පූර්විකාවේ සඳහන් කළ පරිද්දෙන්ම ලංකාවේ සංගීතවේදියා පිළිබඳව කතා කරන්නේ ඒකට භාෂණ වේදයක් අපි නිර්මාණය කරන්නේ නැහැ. ඒකින්ද ලංකාවේ සංගීතය පිළිබඳ කතා කරන්න වෙන්නේ සාහිත්‍යයට යටත්ව. සාහිත්‍යයේ තියෙන අලංකාරෝක්තියන්ට යටත්ව තමයි සංගීතකරුවෝ ගැන කතා කරන්න වෙන්නේ. ස්වදේශීය රටා මේකට හොඳ සම්ප්‍රවේශයක්. හේතුව මේකේ කිසියම් විදිහක සංගීතවේදියාගේ ඒකට කියන්නේ ටෝනල් ලේබර් කියලා කියන්නේ. තානික ශ්‍රමය පිළිබඳව සංගීතවේදීද මියුසිකොලොජිවලදී අපිට කතා කරලා මේව නොතේරෙන කාරණා වෙන්න පුළුවන් මේ කියන ඒවා. හැබැයි අර මිනිස්සු අධ්‍යාපනයේ දිය යුතු කියන තැන අපි ඉන්නවනේ මිනිස්සු ඉස්කෝලේ යවන්න ඕන. එතකොට මේ රටට සංගීත අධ්‍යාපනයක් සංගීතයේ ਵਿਚාරය කරන්න දුන්නා නම් මිනිස්සුන්ගේ නාද විඥානය වැඩුණා නම් අපේ රට මීටත් වැඩිය හොඳ තැනක තියෙනවා. හොඳයි. ඔබ හොඳ තැනකට අපේ කතාව ගෙනහලා තාරිනවා. අපි එතනින් එහාට කතා කරමු. සිතින් මා නොසැලී ප්‍රේම දල්විස් ප්‍රේම කී මේ ගීතය රචනා කළේ. හොඳයි. අපි එසේනම් මේ අද මුල්ම ගැයීම ස්ටැන්ලි පීරිස් තනු රචනා කළේ, ගීත රචනා කළේ ප්‍රේම කීත දල්විස්. ටීම් ජයරත්නන්ගේ ගැයීම ස්වදේශී රටාවේ. වෙදමුනේ නිතේ පීඩා නොබිඳිනු මෙනෙවි බොහොම ස්තුතියි කලණී මහත්මයා දැන් ඔහු සැක්සෆෝනේට තිශේ පෙම් බැන්දට හැබැයි ඔහුගේ ප්‍රියතම වාද්‍ය භාණ්ඩය බවට ඔහුව සලකන්නේ වයලීනය කියලා ඔහු ඇතම අවස්ථාවලදී කියලා තියෙනවා. ඔහුගේ ගීත නිර්මාණ ගත්තම වයලීනය ඔහු ඉතා මියුරු ලෙස යොදාගෙන තිබෙනවා. වයලීනය සහ ස්ටැන්ලි පීරිස්. ඔහු කොහොමද වයලීනයේ ප්‍රවීණෙක් විදිහට දකින්නේ? සශම මම මුලදීම ස්ටැන්ලි පීරිස් මහත්මයාගේ කැසට් පටවලට මම ඉතින් මහින්ද හිටියා ඒ කාලේ. ඒගොල්ලෝ එක්ක තමයි මම හිතේ ශබ්දාගාරයේ කොහෙද මේ බිෂොප් පැලස් කියලා ශබ්දාගාරය. ඒ උත්තරට යනකොට මම ඉතින් මගේ වාලිනයක් තිබ්බා මට. මම ඔහුගේ වාදනය කරනවා ඊට පස්සේ මට ඇවිල්ලා කිව්වා ස්ටැන්ලි අයියා ඕක ඔයාට හරියන්නේ නැහැ වාලින්න එක. මම එකක් ගෙනත් දෙන්නම් කියලා. ඉතින් මම කොහෙද උගන්ද වාලින්න එක. මම ගේන්නම්කෝ කියලා ඊට පස්සේ වෙනද දවසේ මට ගෙනලා දුන්නා වාලින්න. මේක මගේ වාලින්න ඔයා තියාගන්න කියලා. මට ගෙනත් දුන්නා. මං ඇහුවා කීයක් දෙන්නද මේකට කියලා. නෑ ඔයා මට මේ රෙකෝඩින් වලදී රුපියල් 50 50 දෙන්න <laughs> කියලා <laughs> ගෙනත් දුන්නා. ඇත්තටම මම දැනුත් පාවිච්චි කරන එක හොඳ කටානිය වයලින් එකක්. ඒක මට ඇත්තටම මගේ ජීවිතේ වගේ මට ඒක හරියටම කියන්නේ වගේ ශේෂ්ත්‍රයට බලපෑව ඒ වයලින් දියුණු වෙන්න. ඒ ඉස්සෙල්ලාම ඒක ප්‍රතිගුණ එක් වශයෙන් මම සැලිට ස්තුති කරනවා. හොඳයි ඔබේ කෘතවේදීත්වය මුලින්ම පළගන්න. මම අහන්නේ ස්ටැන්ලි පීරිස් මහත්තයා වයලීනිය තමන්ගේ ගීතවලට යොදා ගන්න ඇයි එතරම් ප්‍රිය වූයේ? මම හිතන්නේ ඔහු ඩක් අහනවානේ. අහන්න මම හිතේ උදේ මම හිතේ නුවර ඉඳලා හරි එනකොට හැමදාටම අහගෙන ඉන්න මොන හරි දෙයක් කියන්නේ විශ්ව සංගීතේ හැම දෙයක්ම අහනවා. අහලා ඉවරලා තමයි ඇවිල්ලා ඔක්කොම රැයට එකතු වෙලා මම ඉතින් ලියන්නේ ඔක්කොම කවුන්ටර්ස් පාටිස් මම ඉතින් මහින්දේම ගොඩක් උදව් කරන ලියන්නේ ඒව වරින් මේ ওই පාර්ශ්වයේම ලියනකොට ප්‍රහිතේ මේ ඉන්න කට්ටිය ගොඩක් පොර දාගන්නවා මම හිතේ 10ක් පමණ හැම හැම අවස්ථාවෙම මම හිතේ යාට පුළුවන් ප්‍රමාණය රෙකෝඩින් එකට නිර්වෘවිව දාගන්නවා ඒක මම ඇත්තටම කියන්න ඕන මේ ඒ වගේ සංගීතඥයෙක් ඇත්තටම මම හිතේ ඒක තමයි හොඳම උදාහරණය ඔය කියන්නේ යාට දාගන්න පුළුවන් නම් දාගන්නවා ඒක නිකන් ස්වච්ඡමක් වගේ ගන්න නැහැ මේක වෙලෙම දාගන්න. ඒ වගේම තමයි ඔහු වයින්නේ පාවිච්චි කරේ කවුන්ටර් පාර්ට්ස් සහ ඒක අදාළ ලස්සනට දානවා. මම හිතන්නේ කෝඩ්ස් වර්ක්ස් වලට හරියටම හරි ගැලපෙන විදිහට ගොඩාක් ඉගෙන ගත්තා මම ඇත්තටම ස්ටැන්ලියාගේ. la y un les dije. ಅದನುದನು ಆದರೆ ಕವಿದನವನುದನೆ ಪ್ರಿಯನು ಹಗುನನು ಜಯ ತಂಬದಕಿನು ಸೇವರಾಮ සීරිස් මහත්මයා අපි සැක්සෆෝන පිළිබඳ පසුව කතා කළ යුතුයි. ඊට කලින් අපිට මේ කතා කරන්න දෙයක් තියෙන දේවල්. වයලීනය සහ අනිකුත් වාද්‍ය භාණ්ඩ. සැක්සෆෝන හු ඉතාම ප්‍රිය කරන වාද්‍ය භාණ්ඩේ. අපි දන්නේ සැක්සෆෝන ඉදයන්ේ ඉන්න ස්ටැන්ලි පීරිස්. හැබැයි ඔහු නෙමෙයි ස්ටැන්ලි පීරිස් කියන්නේ. ඊට වඩා වෙනත් පරාසයක් තියෙන සංගීතඥයෙක්. ඒ සංගීතඥයාගේ සමීපතම අසුරක් තිබුණු ඔහු අනුදත්මක ගිය පුද්ගලෙක් විදිහට ඔබ කොහොමද ඔහුගේ සංගීත භාවිතාවන් දකින්නේ? සංගීත භාවිතන් ගැන කියවොත් හැබැයි මෙහෙමයි ෂැන්ලා කියන්නේ අර කලින් කිව්වාගේ මුළු විශ්ව සංගීතම අහන කෙනෙක්. සහ අපිටත් මුලින්ම ඒව තමයි ඉගෙනුවේ. ඒ කියන්නේ අර ද්‍රවිඩ සංගීත, හින්දිද, අපි හිතමු මේ ක්ලාසිකල් මියුසික්ද ඕනම දෙයක් අහන කෙනෙක්. සහ මේ සැක්සෆෝන විතර නෙවෙයි මම මම දකින්නේ මේ මාලාකාරත් ඉන්න ඉස්සරහ. ඒ කියන්නේ තනු නිර්මාණය කරන්නේ গিitar එකෙන් බොහෝ වෙලාවට. බොක්ස් ගිටාරයකින් සහ පියානෝ එකකින්. ඉතින් හැම ඉන්ස්ට්‍රුමන්ට් එකක් වගේ සාමාන්‍යයෙන් අතපත ගන්න පුළුවන්. සහ ඒවැය තියෙන මේ අපි වයලින් එක තියෙන ස්වර පරාසයක් තියෙනවා. ඉතින් ඒව අනිවාර්යෙන් දැනගන්න ඕනේ සංගීතඥයෙක් වුණාම. ඒ හැම ඉන්ස්ට්‍රුමන්ට් එකක් ගැන තියෙන මේ ඒ ගැන පුදුම ඥානයක් තිබ්බා. ඒ කියන්නේ වයලින් එකද, গিitar එකද, sax එකද, මේ flute button අලාවකද. ඉතින් මේ ඕනම සංගීත භාණ්ඩයක් ගැන හොඳ දැනුමක් තිබ්බා. සහ ඒකෙන් ගන්න පුළුවන් උපරිම රසස්වාදය ගන්න හැටි එයා දැනගෙන හිටියා. පටිගත කිරීමේදී පුදුම විදිහට අපිට නිදහස දීලා තිනවා. එයා කියන්නේ මෙතෙන්ට ගැලපෙනවා නම් ඕන දෙයක් ඔයා යොදන්න කියලා. කවදාවත් මේ අපිට සීමා කරන්නේ නැහැ මෙහෙම එපා මෙහෙම හරිනේ කියලා. මොකද එයා දන්නවා වාදකයකින් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන. මොකද මෙතන ඉන්නේ මං විතරයි. නමුත් දැන් අපි හිටපු අය අපේ ඇතර නෑ ගොඩක්. ක්ලෝඩ් ෆනෑන්ඩ් කියලා දක්ෂ කීබෝඩ් වාදකෙක් හිටියා. ඒත් එක්කම වී හේම් පාල පෙරලා එයා අපිත් එක්ක ඉන්නවා අදටත්. ඉතින් ඒගොල්ලන්ගෙන් ගන්න පුළුවන් උපරිම දේ ගත්තා. මං හිතන රොක් අයලාගෙන් පවා ගන්න පුළුවන් උපරිම දේවල්. ඒත් එක්කම එයාට පුදුම මේ තිබ්බ හැකියාවක් මේ වාදක මණ්ඩලයේ එක්කස්සු කරගෙන කොහොමද වැඩක් කරන්න කියන එක. එතෙන්දී අපි 100 200ක් අපේ තියෙන පුළුවන් හැමදේම හැකියාවන් එයාට අපි හැමදේම ලබලා දුන්නා. ඉතින් මම හිතන්නේ විශේෂයෙන් රූකාන්ත වගේ මතක් කරන්න ඕනේ. ඉතින් තබ්ලක් මේ ඒතකොට පර්කෂන් පැත්තෙන් හිටිය අපේ මාමා ප්‍රේමනාත් කොටිතුවක්කු ඒ වගේ අය ගොඩාක් දක්ෂ මේ අපේ මේ බෝගොඩලා ප්ලේ කරුවා. ඉතින් හැමෝම හරීම මේ හදවතින්ම යාගේ නිර්මාණ වලට උදව් කෙරුවා. ඉතින් මේ ඒක තමයි මම හිතන්නේ ගොඩක් තනු නම් ඉතින් තනින් එයාම හදාගෙන එනවා. ඉතින් ඒක ඇතුලේ තියෙන හැම දෙයක්ම අපි ඒක අපේ ශබ්දාගාරයෙන් පිටට යනකොට ඒක හරිම ලස්සන නිර්මාණයක් හැටියට අපි ඔක්කොම එකහලලා ඒක එළියට දාන සව හිටිය අපේ සරත් වික්‍රම හිටියා යත් එක හිටපු කට්ටිය මේ ඒකෝදියන් වාදන ශිල්පී සහ අපේ මිල්ටන් පීරිස් මහත්මයා අපේ රිද්ම් එයා තමයි ගොඩාක් සින්දුවල සහ බෙනඩික් ලෝපෙස් කියලා අපේ බෑන්ඩ් එකේ ෆෝචන්ස් බෑන්ඩ් එකේ හිටියා බේස් গিitarist කෙනෙක්. ඉතින් දැන් ඇත්තටම හෝචුන්ස් බෑන්ඩින් කියලා ඉතුරුලා ඉන්නේ මමයි මිල්ටන් පීරිස් මහත්මයා විතරයි. ඉතින් දැන් කවුරුත් නෑ එහෙම. රූකාන්දලත් හිටියට ඉතින් අර මුලින් ඉඳන්ම හිටපු කට්ටියගේ ඉතුරුලා ඉන්නේ මම හිතන්නේ මමයි මිල්ටන් පීරිස් මහත්මයා විතරයි මට හිතෙන්නේ. ඉතින් ඇත්තටම මේ මං හුඟක් මේ සන්තෝෂෙන් ඕනේ අද මම මේ ඉන්න තත්ත්වයට මූලිකම වගකීම් යුත්තේ සැන්ලි වීරිස් මහත්මයා. මොකද මං හරි කැමතියි මම සැන්ලි වීරිස් මහත්මයාගෙන් ආපු කෙනෙක් කියලා කෙනෙක් මාව හඳුන්වනවට. මොකද ඒ මේ මොකද ෆෝචන්ස් කියනකොට පිට පිළිගැනීමක් තිබ්බා. මේක හරි සංගීතයක් කරන, හරි දෙයක් කරන සංගීත කණ්ඩායමක් කියලා. ඉතින් ඒකේ සම්පූර්ණ ගෞරවය හිමි ඉන්න ඕනේ ස්ටැන්ලි පීරිස් මහත්තයාට. හොඳයි. සාමූහිකත්වයේ කියන්නේ තාමත්ම මේ ඉහලින් අගය කළ සහ සලකපු පුද්ගලෙක් තමයි ස්ටැන්ලි පීරිස් කියන්නේ. හෝ දැන් විතර මේ මේ තරම්ම මියුරු තනු හදන්න පුළුවන් වෙන්නේ නැත්තේ. මේ වගේ හොඳ සංයෝජකයෙක් බවට පත්වන්නේ ඇත්තේ නැත්නම් මේ සාමූහිකත්වය නිසා වෙන්න තියෙන්නේ. ඔහුගේ ගීත තනු නිර්මාණ දිහා බැලුවම ටිකක් පුළුල් පරාසයක පැතර යනවා. පණ්ඩිත අමරදේවයන්ගේ සිට අද මේ ගීත ගායන ඉනෝක හංගමල දක්වා ඔහු ගීත අනු නිර්මාණය කරලා තියෙනවා. අපි මීළඟට ගීතයක් රසවිඳ තවත් කතා බහකට යමු. පණ්ඩිත අමරදේවයන්ට ඔහු නිර්මාණය කළ ගීතයක් තරු අරුන්දති. ගැයීමට ආරාධනා කරනවා නලින කශ්මීර අද ස්වදේශීය රටා වැඩසටහනට හැර පාන්දරින් ඔහි ගීත මට සිතුනා කරන අද අපි මුල්ම වතාවට වුන් දෙදෙනාව කැඳවා ගත්තා සදේශ රටා වැඩසටහනට සැක්සෆෝන් වාදනය කිරීම සඳහා අදම තමයි වුන් මේ වැඩසටහන සමගින් එක්වන්නේ තරුණ දක්ෂ වාද ශිල්පීන් දෙදෙනෙක් ඒෂාන් ඩසිල්වා සමග ගීත් පෙරමුණාද සදේශ රටා වැඩසටහනට සැක්සෆෝන් වාදනයෙන් දායකත්ව ලබා දුන්නා. වයලින් වාදනය රෝහණ ධර්මකීර්ති සමග අසේලවන්‍ය ආරච්චි. සිතාර් වාදනය දිලූෂ රවීන්ද්‍රනාථ බට්නලා ශාන්ත සමරනායක. කීබෝඩ් හසන්ත ජයලාල් සමග Indunath Nandasinghe. Lead guitar Sudha Dilruksha, rhythm guitar Wimal Lakshantha Cooray, bass guitar Prasad Silva. Tabla වාදනය විදිත රණවීර. ඔක්ටෆෑඩ් සිසිර ධර්මරත්න සමග නරිදු චතුරංග. අද ගුවන්විදුලි වාදක මණ්ඩලයේ මෙහෙයුවේ සුසන්ත මధుර පෙරමා. ඒ වගේම මගේ නිෂ්පාදිකාව මාරිෂ්ලා ප්‍රනාන්දු බොහොම ස්තුතියි. අද නාද සංකලනය කළේ ආනන්ද පත්මසිරි සමග ටියුලින් ජෑන්ස්. මැදිරි සහාය හේමචන්දසිරි චන්දසිරි වික්‍රමසිංහ සමග අතුලසිරි සබුතන්ත්‍රී. කාර්ක නිලධාරී කුමාර ලේනගේ බොහොම ස්තුතියි. අද ස්වදේශී රටා වැඩසටහනට දායකත්ව ලබා දුන්නට. මම හිමානන්ද රාජපක්ෂ පායන අහස බලාගෙන එයුද තව ඉනෙහින්නේ මගේ හද දිනුවාදරය සොරාගෙන වෙනි කිකුණුවේ අදයි to you. බලාගෙන ඇයි ඔබ තව කිනෙහින්නේ මගේ හද දිනුවා දරය සොනාගෙන කෙනෙකු කුණේ අද මගේ ජීවිතෙන් කඳුලෙලි හාලට වන්නේ වෙත දැන්නෝ කාට එකතු කළ හැකිද බලාගන්න සිනහස තව ඔබටයි තවමත් මිහි ඇමති රන්තරු පායන අහස බලාගෙන හුස්ම ගත්ත වසර 3ක් පුතාට ඩෙන්ගු රෝගය හැදිලා අපි රෝහලට ඇඩ්මිට් කරා. ඊට පස්සේ පොඩි පුතාටත් ඩෙන්ගු රෝගයම හැදිලා ඔහුවත් ඒ රෝහලෙමයි නතර කරේ. එකතරේ දරුවෝ දෙන්නෙක් අසනීප වෙලා පෞද්ගලික රෝහලක නතර කරාම අපිට ආර්ථික මට්ටම ටිකක් අපහසු වෙලාවක අපිට සුරක්ෂා රක්ෂණාවරණයෙන් ලැබිච්ච සහනය ගොඩක් වැදගත් වුණා දරුවෝ දෙන්න වෙනුවෙන්. මම හිතනවා පාසල් දරුවන්ට රජයෙන් තිරෙන කරපු හොඳ දෙයක් කියලා මේ සුරක්ෂා රක්ෂණාවරණය. එකම රටක රටම එකට පෙරවරු 11යි විනාඩි 2යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි එෂියන් නපුවා අනුග්‍රහය දෙස්බරි ලංකාවේ අංක 1 QST RB 500 අධිශක්තිමානී කම්බි දෙවිත ලාභදායි පාසුමිලට දෙස්බරි දේශීය කුටලකල අපගේ ශක්තිය හැම දෙයක්ම අඩුවක් නැති බඩුල්ල ඉතා අඩු අනර්ගත්වයෙන් තුරු අපේ සතස අපිව රැකගන්න ඕනේ ලංකා සතස රටට ලාභයක් ඔබට ලාභයක් වාසුන් නැහැ දේශීය පොත එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට අදාළව දැනටමත් ණය අයදුම්පත් දහස් දහසක් පමණ නිකුත් කර ඇතැයි ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සහකාර සාමාන්‍ය අධිකාරී කේ ආරියතිලක මහතා කියයි. ඉල්ලුම්කරුවන් 2000කට ණය පිරිනමා තිබේ. ජාතික ගුවන්විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට සහභාගී වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. විදේශ පුවත සියවසේ ඇති වූ දරුණුතම ගංවතුරට මුහුණ දී සිටින කේරළ ප්‍රාන්තයේ මියගිය සංඛ්‍යාව 330 දක්වා ඉහළ යයි. නායන් රසක්ත වර්තාවිය. දෙලක්ෂයක ජනතාවකට උන්හිඩිතන් අහිමි වී තිබේ. ක්‍රීඩා පුවත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන 2020 ලීග් ක්‍රිකට් තරඟාවලිය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී එළඹෙන 21 වනදා ආරම්භ වෙයි. මීළඟ සැනපත් ප්‍රකාශය මධ්‍යහන 12ට වාසුන්නේහි කියාපු විදිහටම අපේගේ ශක්තිමත්ව හදනවා වගේ. මහත්යෝ ගෙදරක පාට වෙනස් කරන්න පුළුවන්. ගාන තීන්ත වෙනස් කරන්න පුළුවන්. දාන කම්බි වෙනස් කරන්න බෑනේ. ඒකයි මම හැම විටම මෙල්බන් වානේ කම්බිම තෝරගන්නේ. දෙලිතා ලාභදායි පාසු මිලට මෙල්බන් දේශීය කුටලගන අපගේ ශක්තිය. මුචි කාලේ නිවාඩුවක් ලැබුණ ගමන් අපි මුළු පවුලම සීයලගේ ගෙදර යනවා. සීයට ඊට වඩා සතුටක් නැහැ. සීයාගේ කාරකෙන් මාවත් දාගෙන සතුටට යනවා. ඒ අපිට හොඳට සලකන්න. ඒ පුරුද්දට අම්මයි තාත්තයි අපේ ගෙදරට අවශ්‍ය සේරම දේවල් ගන්න ගිය සතුටට. ලංකා සතුට රටට ලාභයක් ඔබට ලාභයක්. පළතුරු වර්ග පහක රසම රස ගුණම ගුණ ඇක්වලින් 0 චප් ඇඟට මාර ගැම්මක් දැන්න ගැම්මක් නෙමෙයි ඇක්වලින් තර්ස්ටි එක නිවන නියම හර්බල් ගැම්ම ඇක්වලින් 0 මතින් නිදහස් රටක් ජීවිතය මනරම් මතින් නිදහස් මම තුෂාරි චන්සේකර ළමහා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ උපදේශන නිලධාරී විදිහට සේවය කරනවා. මම අද දවසේ දයාබර දෙමව්පියන්ගෙන් ඉල්ලනවා ඔබේ පවුල තුර දරුවාට නරක ආදර්ශයක් දෙන මද්ද්‍රව්‍ය ඔබ පවුලෙන් සහ මුලින්ම තුරන් කරන්නට අදිටන් කරගන්න. එමෙන්ම දයාබර දරුවනි ඔබ ළඟට සැඟවිලා අහුමූලවල සිටිමින් මද්ද්‍රව්‍ය භාවිතා කරන්නට ආදරයෙන් ආමන්ත්‍රණය කරන යහළුවන් ඔබේ යහළුවන් නොව මද්ද්‍රව්‍ය ශ්‍රාක යකුසාගේ උවදුරුකාරක උපක්‍රමයන්ය. මේවට ඔබ රැවටෙන්නේ නැතුව මනුෂ්‍යත්වයේ නාමයෙන් අභිමාණයෙන් අපේ දේශය මද්ද්‍රව්‍යෙන් තොර කිරීම සඳහා ඔබ අපිත් සමග අත්සල් බැඳගෙන මතින් නිදහස් රටක් ගොඩනංවන්නට අප එකතු වී හෙට දවස සාර්ථක කරගන්නට ඉදිරි පියවර ගැනීමේ දැඩි අදිස්ථානය දරුවනි ඔබේ ජීවිත තුළ ඇති කරගන්න ඔබ ගැන ඔබ විශ්වාසය තබන්න ඔබේ තීන්දුව තීරණ ගන්නා ඔබ බවට පත් කරගන්න මතින් නිදහස් රටක්. මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකය වෙතින් ඔබට සිතන්නට යමක්. මදුරු විෂ භයානකයි. මදුරු වදින් මිදෙන්න සිද්ධාලේප මොසවේ සමමතු පිට හෝ ඇඳුම් මතු පිට ස්ප්‍රේ කරන්න සමට අහිත කර නැත. සෑම වෙනස සැලකම ඇත. ස්වාභාවික මදුරු ආරක්ෂණය සිද්ධාලේප මොසවේ. thank you බුදුගුණ තුඩ තුඩ රැවුතින බුදු වදනක සිසිලස ඔබේ හදවතට දැනේවා. නමදිමි හිමිදුනි. අමෘතා වෙතින් පිදෙන නැවුම් බුදු කී සුවඳ. ඒක චරම් අසරීරම් දුහාසයම් time ආචාර්ය රෝහණ වීරසිංහ ගීතේ ගායනා කළේ සුනිල් ඉදිරිසිංහ නමදිමි හිමිදුනි අම්මිතා විතින් ඔබට පිදූ නැවුම් බුදු කී සුවඳ පෙරවරු 11 පසුවී විනාඩි 12යි මේ ස්වදේශීය සේවය. දන්නා පුවතක අතුල් පැත්ත කියන්නේ සූදානමින් අදත් ශාන්ත රෝහණ රණවක. සත්‍ය විනිවිද දකින විමර්ශනාත්මක අනාවරණය ඇතුල් පැත්ත. මානව හිතවාදී මාධ්‍ය වගකීම ඇතුල් පැත්ත. අයිබුවන් සුබ උදෑසනක් වේවා. ඊරංගා හංසමාලි බොහොම ස්තුතියි. අතුල්පැත්ත කාලීන සංවාද මණ්ඩපයට අපට ආරාධනා කළාට කලින් කල අලුත් වන්නා වූ කාලීන සමාජ කතිකාවන් අතුල්පැත්ත කාලීන සංවාද මණ්ඩපය තුල කතා බහට ලක්වන බව ඔබ හොඳින් දන්නවා. ඒ නිසා දැබර හිතවතුනි අද දවසේ අප සූදානම් වන්නේ තවත් වැදගත් මාතෘකාවක් සම්බන්ධයෙන් කතා බහට ලක් කරන්නට. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව කතා බහ කරනකොට ශ්‍රී ලංකාවේ ආර්ථිකය අප හඳුන්වනවා තේ පොල් රබර් ආදී වූ මූලික අපනයන භෝගයන් මත පදනම් වූ ආර්ථිකයක් කියන වග. හැබැයි මේ කලින් කල වෙනස් වෙනවා. අද වන විට මේවා සේවා සැපයුම් අංශය දක්වා වූ විස්තීර්ණ වීමක්, විතැන්වීමක් හඳුනා ගන්නට පුළුවන්. කොහොම වුණත් පදනම පසුබිම පැහැදිලියි. කුෂි ආර්ථිකයක් මත තමයි ශ්‍රී ලංකාවේ ආර්ථිකය රඳා පවතින්නේ. ඒ තුල වැවිලි කර්මාන්තය අපේ රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා සපයා දෙන ශේෂ්ත්‍රයක් බවට හඳුනාගත හැකියි. මෙන්න මේ වැවිලි ශේෂ්ත්‍රය එක්ක නිරන්තර ගනුදෙනු කරන එක් ආයතනයක් තිබෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව. අප අද සූදානම් ශක්තිමත් ආර්ථිකයක් වෙත රැගෙන යන ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ කාර්යභාරය පිළිබඳව කතා බහ කරන්නට. මේ කතා බහ සඳහා අප බොහොම ගෞරවයෙන් ආරාධනා කළා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ වර්තමාන සභාපතිතුමන්ට තිලක් මහානාම මහතාට අප ඔබතුමන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා සභාපතිතුමනි ආයුබෝවන් සුබ දැසනක් කියලා. ආයුබෝවන්. මෙතෙන් සිට අප සූදානම් සමහර තැන්වල විවේචනාත්මක මතවාදයට ලක් වූ කාරණා පෙරදරි කොටගෙන ශ්‍රී ලංකාව රාජ්‍ය වැවිලි සංස්ථාවේ අද දවසේ කාර්යභාරය පිළිබඳව ඉතිහාසගත තොරතුරුත් එක්ක කතා බහට ලක් කරන්නට මම මුලින්ම ඔබතුමන්ගෙන් බොහොම සරල ප්‍රශ්නයක් අහන්නේ. රටේ අමාත්‍යාංශ ගණනාවක් තිබෙනවා. වැවිලි සම්බන්ධ අමාත්‍යංශ තිබෙනවා කුෂිකර්මාන්තේ සම්බන්ධ අමාත්‍යංශ තිබෙනවා ඒ අතරින් ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව කවර අමාත්‍යංශයකටද අයත් වන්නේ කියන සරල ප්‍රශ්නය මට කැමති ඔබතුමන්ගෙන් මම කැමති විමසා දැනගන්නට. ඔව් ඇත්තටම සුබ උදෑසනක් මම ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ කියන ආයතනය දැනට ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය විවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ. එක පාරටම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් නේද කියලා. නමුත් පසුගිය ආණ්ඩු කාලේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය කියලා අලුත් අමාත්‍යාංශයක් පිහිටුවලා අපි ඇතුළු තවත් වැවිලි ආයතන හතරක් රාජ්‍ය වැවිලි සංස්ථාවත් සමග ඇල්කඩුව වැවිලි සමාගම, ජනතාවතු සංවර්ධන මණ්ඩලය, කුරුණෑගල වැවිලි සමාගම, හලාවත වැවිලි සමාගම කියන ආයතන පහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතට ගැසට් කරලා තියෙනවා. ඒ නිසා අපි දැනට ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමා යට තමයි අපේ ආයතන පාලනය වෙන්නේ. හොඳයි. මොකද මා අර මුලින් ඇසූ ප්‍රශ්නේ මේ මේ පැහැදිලි කිරීම කුෂි කර්ම අමාත්‍යංශයේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ප්‍රාථමික සංවර්ධන අමාත්‍යංශයේ මේ ආදී වූ අමාත්‍යංශ ගණනාවක් යටතේ ඔබතුමන්ලගේ ආයතනය අයත්වන්නේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට. ඒ අනුව තමයි මෙහි කටයුතු සිද්ධ වෙමින් පවතින්නේ. සභාපතිතුමනි වැවිලි සංස්ථාව රාජ්‍ය වැවිලි සංස්ථාව කියලා කිව්වහම රටේ ජනතාවට කාලයක්ම තිබුණ චිත්‍රය තරම් හොඳ චිත්‍රයක් නෙවෙයි. රටේ ධනය වියපැහැදම් කරන භාණ්ඩාගාරයට බරක් වුණු ආයතනයක් විදිහට තමයි ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව රටේ ජනතාවට දැක්කේ හඳුනාගත්තේ. කොහොමද වර්තමාන සභාපතිවරයා විදියට මේ චිත්‍රය එහෙම්මම තියාගන්නට ඔබතුමන් උත්සාහ කොට තිබෙන්නේ එහෙම නැත්නම් ඒ දකින චිත්‍රයට වඩා වෙනස් චිත්‍රයක් දවසේ වැවිලි සංස්ථාවට ඔබතුමා හඳුන්වා දී තිබෙන්නේ ඇත්තටම අපේ ජනාධිපතිතුමත් ඒ වගේම අග්‍රාමාත්‍යතුමත් මේ යහපාලන ආණ්ඩුව යටතේ නව සංකල්ප ගොඩක් බිහි කළා. ඒ බිහි කරපු එක තුල ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම කියන මාතෘකාව තමයි අගමැතිතුමා යටතේ ආයතනවලට ලබා දුන්නු පණිවුඩය. ඉතින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න කියනකොට අර රාජ්‍ය වැවිලි සංස්ථාව තුල පෙර පැවති සාම්ප්‍රදායික ක්‍රියාවලිය තුල ඉන්න සභාපතිවරයෙක් වශයෙන් මට වැඩ කරන්න ඇත්තටම හැකියාවක් නැහැ. මොකද මාව නිතර අග්‍රාමාත්‍යතුමා ඒ වගේම මගේ විෂයභාර අමාත්‍යංශය නිතර ඒ සොයා බලනවා මම මොනවද කරන කාර්යභාරය කියලා. එතකොට මම ඇවිල්ලා මේ ආයතනයට සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් පත් වුණේ 2016 අගෝස්තු මාසේ 4 වෙනිදා. ඒ පත් වෙනකොටම මට කිව්වා විෂයභාර අමාත්‍යවරයා එතකොට හිටියේ කබීර් හෂීම් මැතිතුමා මට කිව්වා තිලක් මේ ආයතනය එච්චර ලේසි ආයතනයක් නෙමේ. ඔබ යන්නේ ඊටාම අමාරු තැනකට. ඔබට පුළුවන් ද මේ අභියෝගේ බාර ගන්න කියලා. මං කිව්වා කමක් නැහැ සර් එහෙම තැනක් මට දෙන්න. මං ඒ අභියෝගේ බාර ගන්නවා කියලා. ඇත්තටම ගිහිල්ලා බැලුවා. ඔබට කියන්න පුළුවන් මම ගියාට පස්සේ ඒ අවසාන ගිනුම් වාර්තා දෙස බලනකොට කෝටි කෝටි 25 මිලියන 250ක විතර සාමාන්‍ය සාමාන්‍ය පාඩුවක් තිබුණා ආයතනේ. එක දිගට කවදාවත් ලාභ ලැබලා තිබුණේ නැහැ. මම සතියක් එක දිගටම අධ්‍යයනය කරා. ඇයි මේ පාඩු ලබන්න හේතුව කියලා. මට කරුණු දෙක තුනක් හොයාගන්න පුළුවන් වුණා. මම ඊට පස්සේ දොරටු ක්‍රමානුකූලව එක පාරටම වහන්නේ නැතුව ඊටාම ක්‍රමානුකූලව මම මේ එක දොරටුවෙන් දොරටුව පාඩු ලබන දොරටු ටික වහන්න පටන් ගත්තා. පටන් අරගෙන ඔබතුමා අහපු ප්‍රශ්නයට උත්තර දෙනවා නම් මම අර වැවිලි ආර්ථිකය ඇතුලේ රාජ්‍ය ආයතනයක් වශයෙන් අග්‍රාමාත්‍යතුමා ගොඩනගන ශක්තිමත් ආර්ථිකයක් යන දිශාවට උර දෙන්නට මම 2016 අගෝස්තු 4 වැඩබාර ගත්තට පස්සේ 2017 මැයි මාසෙ වෙනකොට මේ ආයතනය ලක්ෂ 140ක් මිලියන 14ක ලාභ ලබන ආයතනයක් බවට පත් කළා. මේ විදිහට තමයි මම රාජ්‍ය වැවිලි සංස්ථාවේ මේ ගිය සාම්ප්‍රදායික පාඩු ලබන දිශාවට ගමන් කරපු අකාර්යක්ෂම තත්වයට පත්වෙච්ච ජනතාව තුළ ඊටාම වැරදි ප්‍රතිරූපයක් චිත්‍රයක් තිබුණු රාජ්‍ය වැවිලි සංස්ථාව කියන ලෝකෙට මේ ශ්‍රී ලාංකික නාමය අරගෙන ගිය තේ ආර්ථිකයත් එක්ක සම්බන්ධ වෙච්ච ප්‍රධානම ආයතනය තමයි රාජ්‍ය වැවිලි සංස්ථාව. ඒ රාජ්‍ය වැවිලි සංස්ථාව තුළ කියවුණු හොඳ වචන කිහිපයක් මගේ උරුමයට මට ලැබුණා. එකක් ශ්‍රී ලංකා අනිත් එක රාජ්‍ය අනිත් එක සංස්ථාව මේ වචන තුනම පාවිච්චි කරන්න මට නිල වශයෙන් අයිතිය ලැබිලා තියෙනවා ඒ නිසා මම ගොඩාක් දුර කල්පනා කළා තවත් බොහෝ ව්‍යාපෘති ඒ වචන තුන යොදාගෙනම ඉස්සරහට ගෙනාවා ඒ නිසා මට සාර්ථකව මේ ආයතනයේ ඉදිරියට ගේන්න පුළුවන්කම ලැබුණා. ඔබ සඳහන් කරන පරිද්දෙන් සභාපතිතුමනි මිලියන 290ක් පමණ වූ 250 250ක් පමණ වූ පාඩුව අදවන විට මිලියන 100 මිලියන 14ක් 14ක් ලක්ෂ 140ක් දක්වා ලාභයක් දක්වා පරිවර්තනය කරගන්නට පසුගිය කාල සීමාව තුළ හැකි වූවාය කියන කාරණාව තමයි ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතිතුමන් අප සමගින් සඳහන් කරන්නේ. ඒ එක්කම අපි කැමති ඔබතුමන්ගෙන් දැනගන්නට මේ මේ ඔබතුමන්ට ගනුදෙනු කරන්න තිබෙන වපසරිය පිළිබඳව සභාපතිතුමනි අදවන විට ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සතුව කොපමණ වතු ප්‍රමාණයක් කොපමණ සේවක සංඛ්‍යාවක් ඉන්නවද ඔබතුමන් යටතේ ඔය ඇත්තටම හොඳ ප්‍රශ්නයක් රාජ්‍ය වැවිලි සංස්ථාව කියන ආයතනයට තමයි ලංකාවේ තිබුණු තේ පොල් රබර් කියන වැවිලි ආර්ථිකයට අදාළ සියලුම වතු අයිතිව තිබුණේ 1990 දශකයට 90ට පෙර මම හිතන්නේ ඒ වෙනකොට මට හරියට නිශ්චිතවම කියන්න බෑ සාමාන්‍යයෙන් වතු 250කට වඩා වැඩි ප්‍රමාණයක් මේ ආයතනය සතුව තිබුණා. ඊට පස්සේ ඇති වුණු ආර්ථික ප්‍රතිපත්ති වල රාජ්‍ය ප්‍රතිපත්ති වල වෙනස්කම් නිසා මේ වතු එක එක ආයතන වලට බෙදලා දුන්නා. ජනතා වතු සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය වැවිලි සංස්ථාව කියලා වෙනම, කුරුණෑගල වැවිලි සමාගම කියලා වෙනම බෙදලා දුන්නා. ඒ බෙදලා දෙන්නටත් කලින් අනිවාර්යයෙන්ම මතක් කළ යුතු කරුණක් තියෙනවා මේ වතුවල තිබුණු හොඳම පළදාව ගන්න පුළුවන් ඒ භූමි ප්‍රමාණය ගත්තම අක්කර 2000ක් නම් අක්කර 1500කම අදාළ වගාව තියෙන. ඊටාම ශස්ත්‍රීක හොඳ ඵලදායිත්වයක් තිබුණු ඒ සියලුම වතු ඒ කාලේ කොහොම හරි පෞද්ගලික අංශයට ලබා දීලා තියෙනවා බදු පදනම යටතේ. අද ඒ බදු ආදායම් ලොකු ආදායමක් නෙමෙයි සාමාන්‍ය ආදායමක් පෞද්ගලික අංශය වතු නඩත්තු කරගෙන යනවා. ඒවයි ආදායම ඉතාම හොඳින් ඒගොල්ලෝ කාර්යක්ෂමව පවත්වා ගැනීමෙන් ලබා ගන්නවා. එතකොට තේ මණ්ඩලයේ තේ වෙන්දේසියට විශාල තේ ප්‍රමාණයක් ඒ පෞද්ගලික අංශය තුලින් එනවා. ඒවා අපනයන විනිමය උපය ගන්න අපනයන ආදායම් ලබා ගන්න දායක කරනවා. ඒ පෞද්ගලික අංශය දැනට තියෙන්නේ රාජ්‍ය වැවිලි සංස්ථාවට එදා තිබුණු හොඳම වතු කීපයක්. නමුත් එයින් පසුව අපි ළඟ ඉතිරි වුණා වතු 13ක් රාජ්‍ය වැවිලි සංස්ථාවේ. එතකොට ඔබතුමාට තේරෙනවා ඇති මම මේ කියනකොට මේක අහගෙන ඉන්න ඕනම කෙනෙකුට එතකොට ඒ කවුරුත් ගන්න ඇත්තේ හොඳ වතු ශස්ත්‍රීක. කවුරුවක් ගත්තේ නැතිවට වගේ ලාභ ලබන්න බැරි ඵලදායිත්වයක් නැති වතු 13ක් තමයි රාජ්‍ය වැවිලි සංස්ථාවට අන්තිමට ඉතුරු වුනේ. ඒ 13 නුවර දිස්ත්‍රික්කයේ වතු 9ක් සහ මාතලේ දිස්ත්‍රික්කයේ වතු තුනක් ඊට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ රබර් වත්තක් තියෙනවා වලහන්දුව වත්ත කියලා. ඔය වතු 13 තමයි අපි පාලනය කරගෙන ගියේ. මම ආවට පස්සේ මම ඇවිල්ලා ඒ අදාළ රාජ්‍ය වැවිලි සංස්ථාවේ තිබෙන ෆයිල් ඔක්කොම අධ්‍යයනය කරලා ලිපිගුණා. ඒ අධ්‍යයනය කරනකොට මට පේනවා මැද මහනුවර අක්කර 3000කට වඩා වැඩි වතු දෙකක් යම් පෞද්ගලික ආයතනයකට ලබා දීලා තියෙනවා. ඒ අය ඒ ගිවිසුමේ කොන්දේසි එකක්වත් ක්‍රියාත්මක කරලා තිබුණේ නැහැ. අපිට අවශ්‍ය බදු කුලී ගෙවලා තිබුණේ නැහැ. වතුවල ඉන්න කම්කරුවන්ට EPF ETF ව්‍යවස්ථාපිත දීමනා කිසිවක් ගෙවලා තිබුණේ නැහැ. එතකොට මේගොල්ලෝ වත්ත ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා නැහැ. වත්ත වහලා, වත්ත කැලේ වෙලා, වත් මිනිස්සු මේගොල්ලෝ එළියට දාලා ගේට්ටු වහලා මහා අර්බුද ගොඩක් අඳෝනා ගොඩක් අපිට මේ වතු වලින් ඇහෙන්න ගත්තා. මම උඩුදුම්බර පොලිසියට ගිහිල්ලා ඇමතිතුමාන් දැනුවත් කළා. ඒ අදාළ නීතිමය ක්‍රියාමාර්ග සියල්ලම අරගෙන පොලිසියට දැනුවත් කළා. මම ගිහිල්ලේ වතු දෙකම නැවත පවරගත්ත රාජ්‍ය වැවිලි සංස්ථාවට. දැන් අපිට ඔක්කොම වතු 15ක් අපි යටතේ පාලනය වෙනවා. ඒතර කවුරුවක් වතු මේ විකුණනවා රාජ්‍ය වැවිලි සංස්ථාව විතරක් නෙමෙයි මේ ආණ්ඩුව සුපුරුදු කාර්යභාරය ආරම්භ කරලා තියෙනවා මේවා විකුණන්න හදනවා මේවා බදු දෙන්න හදනවා මේවා මේ ඒගොල්ලොන්ට පුරුදු ඒ කාර්යය කියලා කිව්වහම මේ සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් මගේ වගකීමක් වෙනවා මේ ප්‍රකාශයන්ට උත්තර දෙන එක. එහෙම අපි විකුණන්නේ කොහොමද මේ විකුණලා තිබුණු බදු දීලා තිබුණු මහා විශාල වතු දෙකක් ඒ අය බොහොම හිත අකමැත්තේ. අපි අපේ ආයතනයේට රාජ්‍යංශයට පවර ගන්න යුගයක් මේ. එහෙම පවර ගන්න යුගයක රාජ්‍යංශයේ සම්පත් ස්ථාවර කරලා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගලා ලාභ ලබන දිශාවට ආයතන ගෙන යන අවස්ථාවක. ඉතින් ඒ කවුරු හරි එහෙම දෙයක් ප්‍රකාශ කරනවා නම් මාධ්‍යවල අපිට සභාපතිවරයා වශයෙන් මට උත්තර දෙන්න සිදු වෙනවා මේ වගේ මාධ්‍යයකට ඇවිල්ලා. අප මේ උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව පසුගිය කාල සීමාව තුල කළ කීදෑ පිළිබඳව සාකච්ඡා කරන ගමන් විවෘත සංවාදයක් නිර්මාණය කරගන්නට අපි උත්සාහ කරමු මේ සාකච්ඡාව යම් තැනකදී මතු කරගන්නට ඒ කාරණාව මතු කරගන්නට පහුගිය කාලේ බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ විශේෂිත වූ කතාන්දරයක්. ඊට පෙර ලිහා දැනගත යුතු තවත් කරුණු කීපයක් තිබෙනවා. ඒ තමයි දැන් ඔබතුමන් සඳහන් කළ පරිදි වතු 15ක්. සේවක සංඛ්‍යාව ගත්තොත් කොපමණ පිරිසක් ඔබතුමන් සතුව ඉන්නවද සභාපතිතුමනි? ඇත්තටම කලමනාකරන අංශයේ සේවක සංඛ්‍යාව 400ක් විතර ප්‍රමාණයක් ඉන්නවා මගේ ප්‍රධාන කාර්යාලයත් එක්ක. වතුවල වැඩ කරන සැබෑ රාජ්‍ය සේවකයෝ මං වතු කම්කරුවෝ කියන්නේ. වතුවල වැඩ කරන තේ දහ තේ ගහත් එක්ක පොරබදන සැබෑ කම්කරුවෝ කියන ඔය රාජ්‍ය සේවකයෝ ප්‍රමාණය 4000කට අධික ප්‍රමාණයක් මගේ වතු 15 දැනට සේවය කරනවා. හොඳයි. මා එහෙම අහන්නේ මෙතෙන් සිට අපට සිද්ධ වෙනවා වුන් සම්බන්ධයෙන් ඔබතුමන්ලා ගන්නා තීන්දුව තීරණ පිළිබඳවත් යම් පමණකට සාකච්ඡා කරන්න. මොකද මේ ශ්‍රී ලංකාවේ තේවතු ආශ්‍රිතව තිබෙන උග්‍ර ප්‍රශ්නයක් තමයි ශ්‍රමණින්ගේ මානව සම්පත පවත්වාගෙන යාමේ ගැටලුව. බොහෝ තැන්වල බොහෝ තේවතු වල තිබෙන කාරණාව තරුණ පරම්පරාව බොහෝ සෙයින් කැමති කොළඹ ආශ්‍රිත නාගරික ප්‍රදේශවලට ඇවිදින් වැඩි ආදායමක් උපයා ගන්නට. ඒ නිසාම තේවතු වල ශ්‍රම හිඟය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් මතුව තිබෙනවා. සභාපතිතුමනි, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව මේ ශ්‍රමික හිඟයට නැත්නම් ශ්‍රම කළමනාකරණයට මානව සම්පත කළමනාකරණයට කොයි විදිහේ සැලසුම් සහගත වැඩසටහනක්ද ඔබතුමන්ගේ සභාපතිත්වයට මේ රජයේ මේ ගෙවුණු කාල සීමාව තුළ දියත් කළේ? ඇත්තටම වැවිලි ආර්ථිකය ක්‍රියාත්මක වැවිලි ආර්ථිකය තුල ක්‍රියාත්මක වන ආයතනයක් වශයෙන් මම ඔය ප්‍රශ්නයට ප්‍රායෝගික විසඳුම් කිහිපයක් ලබා දීලා තියෙනවා. හැබැයි මම ඒ විසඳුම් මගේ ආයතනය තුල ලබා දෙනකොට අනෙක් රාජ්‍ය ආයතන හෝ පෞද්ගලික ආයතන හෝ වල හෝ වැඩ කරන ශ්‍රමිකයන් සම්බන්ධ ඔබතුමා අහපු ඒ ප්‍රශ්නයට විසඳුම් ඒවා තුල යථාර්ථයක් වෙලාද කියන එක මම දන්නේ නැහැ. කොහොම වුණත් මම කියන්නට ඕන මේ වතු වලට ගියහම මං හිතන්නේ ශ්‍රම අතිරික්තයක් තියෙන තැනක් තමයි වතු. ඒ කියන්නේ ශ්‍රමය ගත්තම තරුණ ශ්‍රමය, කාන්තා ශ්‍රමය, ඒ වගේම ශ්‍රම බලකාය ගත්තම මේ ශ්‍රම අතිරික්තයක් තියෙන ස්ථානයක් තමයි වතු කියලා කියන්නේ. වතු ආර්ථිකය. හැබැයි වර්තමානයේ ඔය කියපු කතාව 100%ක් ඇත්ත. වර්තමානයේ වර්තමාන પરම්පරාවේ කිහිප දෙනෙක් තවමත් තේ දළු නෙලනවා, තවමත් තේ ගස් එක්ක පොර බදනවා. හැබැයි ඊළඟ ජෙනරේෂන් එක, ඊළඟ අලුත් પરම්පරාවේ තරුණ දුවල පුතාලා කවුරුවක් වත්තේ වැඩට එන්නේ නැහැ. 100ට දෙකක් තුනක් තමයි වත්තේ වැඩට එන්නේ. ඒ අය අර රුපියල් 730ක් වගේ ලැබෙන වැටුපට කැමති නැහැ. ඒගොල්ලෝ නාගරීකරණය තුලට ගිහිල්ලා විවිධ අංශවල රැකියා කළා රුපියල් 1000ක් 1500ක් දවසකට ලබා ගැනීම සඳහා යනවා. ඒ වතු ළඟට ඔබ ගියොත් පෙනෙයි වායු සමනය කළ බස් රථ වෙනත් බස් රථ ඇවිල්ලා උදේ පාන්දර පහමාර හතමාර විතර දක්වා අතරේ බස් රථ 10ක් විතර ඔය වතු ආශ්‍රිතව ඉන්න කට්ටිය පටවගෙන නගරයට සිදාදියට මේ අය අරගෙන යනවා කර්මාන්ත ශාලාවලට. එතකොට මේ తত্ত্বය වතු ඇතුලේ තියෙනවා. මගේ එක වත්තක් තියෙනවා මහනුවර පන්විල ගල්පීල්ල වත්ත. මේ ගල්පීල්ල වත්තේ මගේ දලු සාමාන්‍යයෙන් අපි සතියකට දලු කඩන දලු නෙලන තියෙනවා මේ වට කිහිපයක්. ඒ નિયમિત වට කිහිපයේ මේ දලු ප්‍රමාණය ලබා ගන්න හැකියාවක් නැහැ සේවකයෝ නැති නිසා. අපිට උග්‍රවම ගල්පීල්ල වත්තට මේ ප්‍රශ්නේ දැනිලා තියෙනවා. එතකොට ඒ தත්ත්වය වෙලා තියෙන්නේ ඇයි? මම මේක හොයලා බැලුවා. හොයලා බැලුවේ බැලුවම පේන්නේ ඇත්තටම ඒ අය මේ වත්ත අපේ මේ අපේ අම්මලා තාත්තලා සීයලා ආච්චිලා අපේ පාරම්පරික උරුමයක් ලෙස මේ රැගෙන ආපු අපේ මේ මේ අපිව ජීවත් කරවන අපේ මේ අභිමානවත් අපේ ආයතනයේ අපේ වත්ත කියන හැඟීම ඒ අය තුල නැහැ. ඒ වගේම ඒ අයට අම්මා තාත්තා විඳපු දුක් කරදර ටික දැක්කා. ලැබුණේ රුපියල් 730යි. තේ ගහත් එක්ක අවුවේ වේලි වේලි වැස්සේ තෙමි තෙමි කූඩැල්ලෝ කකා සර්පයෝ දෂ්ට කරමින් මේ තේ ගහත් එක්ක පොර බදලා මේ තේ ගස් අස්සේ මිනිසුන්ගේ ජීවිකාව ඊ타මත්ම අන්ත දුප්පත් අන්තිම දුර්වල මට්ටමක තමයි සුබසාධන මට්ටමක තමයි පැවතුනේ. ඒ අයගේ ලයින් කාමරයට ගියා. මම මම ගිහින් බැලුවා. අපා දුක් විඳින. නිකන් මේ කියන්නේ අපි අපේ ගෙවල් වල විඳින අපේ සැප පහසුකම් සහ අපි වත්තෙන් ඈත් වෙලා ආවම පවුල් වල අයගේ තිබුණු ඒ தත්ත්වයක් එක්ක ගත්තම සාපේක්ෂව මේ අය අපා දුක් විඳින தත්ත්වයක් තිබුණේ. දැසිකිලියක් නැහැ. නිකන් ඉටිකොළ වලින් වට කරගත්ත පුංචි කෑල්ලක් තියෙන්නේ. ඒතර කාන්තාවක් කොහොමද මේ දැසිකිලිය පාවිච්චි කරන්නේ? ඒතර වතුර ටික බොන්න වතුර පහසුකම් ටික තිබුණේ නැහැ. විදුලි බල පහසුකමක් නැහැ. එකම කාමරයක් වගේ ඇතුලේ තමයි මේ පවුලේ සියලු දෙනා බුදිය ගන්නෙ. එහෙම සංස්කෘතියක් ඇතුලේ තමයි මේ වතුකම් කරුවෝ හිර කරලා තිබුණේ. ඒ වගේම ඒ අයට ලැබෙන වැටුප දිහා බැලුවම ඒ අයට ජීවත් වෙන්න තියෙන ආකාරය බැලුවම හැමදාම අපිට උරුම මේකද කියලා අලුත් පරපුර හිතන්න ගත්තා. ඒ අය හිතන්න අරගෙන ඒ අය ඊට වඩා අලුත් යුගයක් මේ ගේ ඇතුලේ අපේ අම්මා තාත්තගේ මේ දුක් දෝමනස්ස සියල්ල ඉවත් කරන්න අපි නිර්මාණය කරන්නට ඕන කියලා හිතලා තමයි ඒ අය අර නාගරීකරණය තුල කර්මාන්ත ශාලාවලට ගිහිල්ලා විශාල ආදායම් උපයගෙන අද ඒගොල්ලෝ එහෙම අලුත් ආකාරයට හිතන පරපුරක් බවට පත් උනේ. මම මේ தত্ত্বය නැති කරන්න අගමැතිතුමත් එක්ක සාකච්ඡා කරලා, විෂයභාර අමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කරලා අපි හොඳ තීරණ කිහිපයක් ගත්තා. මම මේ තීරණ මේ මොහොතේ මට කියන්න පුළුවන්. අපි කතා කරමු. මේ මේ මේ කාරණාව තමයි මතු කරගන්න ඕන. මොකද රටේ ජනතාවට වතු කියලා කියපු ගමන් මතක් වෙන එක ප්‍රධානම දේ තමයි වත්තට කලින් ලැයිම. ලැයින් කාමරෙන් තොරව වත්තක් නැහැ කියන සංකල්පය තමයි තියෙන්නේ. සහ ඔබතුමන් ප්‍රායෝගිකව ඒ කාරණාව අත්විඳ තිබෙනවා. ලැයිම කියලා කියන්නේ මිහි පිටපායක් හා සමානයි. ඒ ලැයිමෙන් මේ ජනතාව මුදව ගන්නට මොනවද සභාපතිතුමනි ඔබතුමාලා කරලා තියෙන්නේ? ඔව් ඇත්තටම මම ගියපු දවස් ඉඳලම මම පැහැදිලිව කිව්වා මට අගමැති අග්‍රාමාත්‍යතුමා පැහැදිලිව කියන්න කියලා කිව්වා ඒ වගේම විශේෂභාර අමාත්‍යතුමා මට පැහැදිලිව ක්‍රියාත්මක වෙන්න කියලා කිව්වා. මං ඒ වගේ මම ගිහිල්ලා පළවෙනිවෙන්ම ක්‍රියාත්මක වුණේ මේ වතු කම්කරු ජනතාවට දැනට වැඩ කරන සේවකයින්ට. ඒ කියන්නේ අපි කියනවා චෙක්රෝල් වර්කර්ස්ලා කියලා. ඒ වැඩ කරන සේවකයින්ගේ හැම පවුලකටම පර්චස් හතක සින්නක් කර ඉඩමේ අයිතිය ලබා දෙන ඔප්පු ප්‍රදානයක් අපි කරන්නට ඕන කියලා. මේක වචනෙට සීමා වෙලා සෑහෙන කාලයක් තිබුණා. මේක අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා ඔප්පු හදලා ඒ එන ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙන්න අවස්ථාව සලසගත්තා. විවිධ ප්‍රශ්නාව, විවිධ විවේචනාව. මොකද ඒවත් එක්ක තියෙනවා ගම්මාන. ඒ ගම්මානවල මිනිස්සු ඉන්නවා. ඒතර මේ වතු සම්බන්ධ බොහෝ දෙනාගේ අවධානයක් තියෙනවා. ඒතර වතු වල වැඩ කරන කම්කරුවන්ට පර්චස් හත දෙනකොට විවිධ අංශ විවිධ විදියට මේක දැකලා කතා කරන්න ගත්තා. නමුත් මම රාජ්‍ය වැවිලි සංස්ථාවේ මේ කම්කරුවෝ කියන මේ රාජ්‍ය සේවයේ යෙදෙන අයගේ 4000කගේ අපච්චි මම. එතකොට ඒ අපච්චිට පේනවා නම් ඒ ගෘහ මූලිකයට ප්‍රධානියට තේරෙනවා නම් මේ වගේ තත්ත්වයක අපා දුකක් අවුරුදු ගණනාවක් වින්දා කියලා වාසනාවට රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති ධූරේ ලැබිලා අග්‍රාමාත්‍යවරයා මට පර්චස් සතක ඉඩම් ඔප්පුවක් ඒ අයට දෙන්න කියලා කියපු වෙලාවක මගේ අත්සන ගහලා ආත්ම ගණනාවකට කරන පින්කමක් කුසලයක් වශයෙන් තමයි මම ඊටා සන්තෝෂයෙන් මේ ඔප්පු ටික හදලා මේ ඔප්පු ප්‍රධානය අපි සිදු කළා මඩොල් කැලේ කැලෑ බොක්ක කියන වත්තේ විශාල උත්සවයක් සංවිධානය කරලා සියලුම දේශපාලන අධිකාරිය විශේෂයෙන්ම වතු සේවකයට සමීප දේශපාලන අධිකාරියේ සියලු නායකයෝ එක වේදිකාවකට ගෙන්නලා අග්‍රාමාත්‍යතුමත් අපේ විශේෂ අමාත්‍ය ඊටාම කාර්යක්ෂමව මේ කාර්ය පිටුපස පුදුම විදියට අපිව ධෛර්යමත් කරපු ලක්ෂ්මන් කිරියැල්ල ඇමතිතුමත් එක්ක ගිහිල්ලා අපි මඩොල් කැලේ මේ ඉඩම් ඔප්පු දෙන එක ආරම්භ කළා. ඒ ආරම්භ කරලා ඒ අය එදා ඉඩම් ඔප්පුව Papuwe රුවාගෙන හදවතට ලං කරගෙන දැසේ වැටුණු කඳුළු බිඳු මම දැක්කා. ඒ දුකට නෙමෙයි ඇඬුවේ. ඒ අයගේ කවදාවත් ඉටු නොවේයයි බලාපොරොත්තු වෙච්ච ප්‍රාර්ථනාවක් ඉටු වුණා මේ අයට දැනෙන මේ සතුටු සතුටු කඳුළු ඒගොල්ලෝ වැගුරුවා. එදා මම මගේ ජීවිතේ ආස්වාදයක් ලැබුවා. ඒ මට මේ සභාපතිකමේ මට තනතුරු තානාන්තර වැටුප් ප්‍රතිලාභ මොනවත් ඕන නැහැ. මම ඒක කරපු සභාපතිවරයා වශයෙන් ආරම්භක පළවෙනි වතාවට මම කළේ අනෙක් ආයතන ඊට පස්සේ මම පළවෙනි වතාවට ආරම්භය තිබ්බා ඊට පස්සේ අපි ගිය මාසේ 4 වෙනිදා මගේ දෙවෙනි අවුරුද්ද සම්පූර්ණ කරන දවසේ අගෝස්තු මාසේ 4 වෙනිදා මාතලේ දිස්ත්‍රික්කේ ඇල්කඩුව වැවිලි සමාගමත් එක්ක ඒකාබද්ධ වෙලා මාතලේ නගර මැදේ වේදිකාවක් හදලා අපි එදත් ඔප්පු ප්‍රදානය සිදු කළා. දැන් අපි සියලුම කම්කරුවන්ගේ ඔප්පු හදලා ඉවරයි. ඒ කියන්නේ 4000කටද නැත්නම් ඊට 4000කට ඔප්පු හදලා ඉවරයි. ඊට පස්සේ අපිට තියෙනවා ගැටලුවක් මේ ජීවත් වෙන අයට විතරද වතු වත්තේ වැඩ කරන ජීවත් වෙන කම්කරුවන්ට විතරද ඔප්පු දෙන්නේ කියන ප්‍රශ්නයක් මතුවෙනවා. නෑ. අනෙකුත් වත්තේ ජීවත් වුණ සියලු දෙනාටත් මේ උරුමය ලැබෙනවා දෙවැනි පියවරේදී. දෙවැනි පියවරේදී එතකොට වත් ඇතුලේ ලයින් කාමර කිසිවක් තියෙන්න බෑ. ලයින් කාමරවලට තිත තබලා අපි වගේම සනීපාරක්ෂක පහසුකම් සියල්ල මූලික අයිතීන් ලබාගත් ජන කණ්ඩායමක් වශයෙන් ඒ අය ඔසවා තබන්නට අපිට අනිවාර්යයෙන්ම හැකියාව ලැබෙනවා මේකේ ඉඩම් ප්‍රයච සත දෙනවා විතරක් නෙමෙයි අග්‍රාමාත්‍යතුමා කියලා තියෙනවා ඒ අයට ඉන්දියාව සමග සාකච්ඡා කරලා තියෙනවා. සජිත් ප්‍රේමදාස ඇමතිතුමත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. වතු යටිතල පහසුකම් අමාත්‍ය දිගම්බරන් ඇමතිතුමත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. මනෝ ගණේෂන් ඇමතිතුමා පූර්ණ සහයෝගයක් දෙනවා. ඉතින් මේ සියලුම දෙනා එකට එකතු වෙලා අපි නිවසත් ඒ විදියටම ඊටාම ඉක්මනින් හදලා දෙන වැඩ ආරම්භ කරන්න සැලසුම් කරලා තියෙනවා. දැන් එතකොට මේ විදියට අපි මේ කටයුතු කරගෙන යනකොට අර අලුත් ජෙනරේෂන් එකේ අයට හිතෙනවා අන්න දැන් වත්තේ යම් අභිමානවත් මට්ටමකින් ජීවත් වෙන්න පුළුවන් අපේ අම්මලා තාත්තලා විත් දුක් කන්දරාව නිමා වෙනවා වැඩ කරන හැම කෙනෙකුටම පර්චස් හතක සින්නක් කර අයිතිය ලැබෙනවා දැන් අපි ගිහිල්ලා එළියේ කර්මාන්ත ශාලාවල වැඩ කරනකොට අපි වත්තේ වැඩ කරන වර්කර්ස්ලා නෙමෙයි එතකොට අපිට මේ ප්‍රතිලාභය ලැබෙන්නේ නැහැ ඒ නිසා අපි හෙටම යන්න ඕනේ වත්තේ වැඩට ගිහිල්ලා මේ පර්චස් හතේ අයිතිය අපි ලබා ගන්නට ඕනේ ඒ විතරක් නෙමෙයි අපි තවත් බොහෝ දේ දුන්නා පහුගිය කාලේ. මම ඒවා පසුව කියන්නම් EPF ETF ගැටිවිටි ගෙවලා තිබුණේ නැහැ අවුරුදු 15කින් විතර. පහුගිය කාලේ. ඉතින් මොනවද රාජ්‍ය පාලනයක් කියලා කළේ මම චෝදනා කරන විවේචනය කරනවා නෙමෙයි. මොකද්ද ඒ සංස්ථාවල කළමනාකාරීත්වය කළේ? මොකද්ද ඒ ආණ්ඩුව කළේ? ආණ්ඩුවේ සේවකයා කම්කරුවා Tamange වැටුපෙන් දෙන 100ට 8ක් ආණ්ඩුවේ ආයතනෙන් දෙන 100ට 12ක් දෙකම විනාශ කරලා. අන්තිමට කම්කරුවගේ නමට මහා භාණ්ඩාගාරයේ ට්‍රෙෂරියේ මහා බැංකුවේ අර්ථසාධක කරමුදලේ මොනවත් වැටිලා නැහැ. අවුරුදු 15. ඒ දේවල් සියල්ල අපි ලබා දුන්නා. මම ඒ කියන්නේ සභාපතිතුමනි ඔය කියන්නේ අර ඇරියස් එක නෑ. ඒවද නැත්නම් ආරම්භයේ සිට ව්‍යවස්ථාපිත දීමනා කිව්වම EPF අර මම කිව්වේ 8 12 අතර හැදෙන අරමුදල. ඊළඟට ග්‍රැටිවිටි ග්‍රැටිවිටි කියන්නේ පරිතෝෂිත දීමන. ඊළඟට ETF e සේවා නියුක්ති භාරකාර අරමුදල. ඊළඟට ESPS කියලා තව තියෙනවා ඒ වතුවල ස්ටාෆ් වලට වෙනම දෙන අරමුදලක්. ඒකට සම්බන්ධයට ගෙවන්නේ ESPS එක. මේ කිසිම අරමුදලක් රාජ්‍ය වැවිලි සංස්ථාවේ කළමනාකාරීත්වය ලබාගෙන තියෙනවා. හැබැයි සේවකයන්ගේ ගිණුම් වලට බැර වෙලා නැහැ. ඒකත් කාලා. ඒකත් මකරකටට ගිහිල්ලා. දැන් ESPS එක EPF එක ETF එක ග්‍රැටිවිටි එකත් කාපු ඒකත් මකරකටට දාපු අය තමයි පහුගිය අවුරුදු ගණනාව ඇතුලේ ප්‍රශ්න කරන්නේ අද කම්කරුවන්ගේ අයිතීන් සම්බන්ධ. මම 2016 අගෝස්තු මාසේ 4 වෙනිදා වැඩ බාරගත්ත දවස් ඉඳලා මම කිව්වා අනිවාර්යයෙන්ම කෑෂ් ෆ්ලෝ එකේ අරමුදල් ප්‍රවාහය ගන්න මූල්‍ය කළමනාකරුට කිව්වා පළවෙනුවෙන් වෙන් කරන්න කම්කරුවන්ගේ padi. දෙවනුව වෙන් කරන්න ඔවුන්ගේ EPF e PS ගැටිවිටි ETF තුන්වෙනුව ගන්න අනෙකුත් ස්ටාෆ් වල padi පළවෙනුව ගෙවන්න ඕන කම්කරුවන්ගේ padi ඒගොල්ලෝ මහා විශාල දුක්ඛන්දරාවක් විඳනවා ශ්‍රී ලංකික නාමය ලෝකයට ගෙනියන්න තේගහත් එක්ක පොරබදපු සැබෑ උරුමකාරයෝ වතු ප්‍රජාව. ඒ නිසා ඒ අයට දෙන්න ඉස්සෙල්ලම සලකන්න කියලා මම හැදුවා සිස්ටම් එකක්. දැන් ඒ සිස්ටම් එක මත තමයි වතුවල ඒ අදාළ වතු ප්‍රජාව ආරක්ෂිතව තමන්ගේ වැටුප් අරගෙන යන්නේ. දැන් ඒතර මේ ගෙවන්නේ අර ඇරියස් මොකුත් නෙමෙයි. ඒ කියන්නේ ඒගොල්ලොන්ට පහුගිය අවුරුදු 15 30ෙම මං ගාන කියන්නම් මිලියන 1007 මිලියන 1026ක් ගෙවලා තිබුණේ නැහැ. මිලියන 1026ක් ගෙවලා තිබුණේ නැහැ. දැන් අපි ගියපු දවස් ඉඳලා 2016 ඉඳලා 16 17 18 දැන් අපි මාසිකව ලක්ෂ 90 ගානේ ඔය හතරම ගෙවාගෙන යනවා. ඒක අප්ඩේට් ගෙවාගෙන යනවා. ඊළඟට එන සභාපතිතුමෙකුට ඒක කිසිම අවදානමක් නැහැ. ඒතර පරණ ඒවා පරණ ඒවත් මම දැන් ගෙවාගෙන ගිහිල්ලා තව මිලියන 630ක් විතර ප්‍රමාණයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. අර 1026 මිලියන 400 ගාණක් අපි දැන් ගෙවලා තියෙනවා. ගෙවලා දැන් මිලියන 600 ගාණක් තව ගෙවන්න තියෙනවා. ඒ 600 ගාණ ගෙවන්න 2018 මේ අවුරුද්ද ඉවර වෙනකොට මම සියලු සැලසුම් සකස් කරලා ඉවරයි. මහා භාණ්ඩාගාරයත් එක්ක කතා කරලා එතනින් ලැබෙන සහයෝගයත් එක්ක මොන හරි හේතුවක් මත එතනින් මුදල් දෙන්න භාණ්ඩාගාරයට ශක්තිමත් පදනමක් නොමැති වුණොත් ආයතනයක් වශයෙන් විකල්ප මුදල් සොයන ක්‍රම කිහිපයක් අපි අධ්‍යයනය කළා 2018 වසර ඉවර වෙනකොට අග්‍රාමාත්‍යතුමා නිතර විමර්ශනය කරමින් අපිට දෙන උපදෙස් අනුව අපි සියලුම ග්‍රැටිවිටි EPF ETF සියල්ලම නිමා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සේවකයින්ගේ පැත්තෙන් ගෙන තිබෙන තරන්ත ක්‍රියාමාර්ග පිළිබඳව තමයි මේ සාකච්ඡා කළේ අපේ වර්තමාන සභාපතිතුමන් තිලක් මහානාම මහත්මයා. අප මේ සාකච්ඡා කරමින් හිඳින්නේ ඇතුල් පැත්තේ කාලීන සංවාද මණ්ඩපය තුල ශක්තිමත් ආර්ථිකයක් වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ කාර්යභාරය පිළිබඳව වෙලාවත් මතක් කරනම් පෙරවරු 11 පසුවි විනාඩි 42යි දැන් වෙලාව. සභාපතිතුමනි සභාපතිවරයෙක් කියලා කියන්නේ ආයතනයකට අර ඔබ සඳහන් කළා වගේ පියෙක්. මේ ප්‍රධානියා කරන කියන දේ අනුව තමයි ඒ ආයතනයේ ගමන තීරණය වන්නේ. දැන් අලුතෙන් මේ ශ්‍රී ලංකා වැවිලි සංස්ථාව රාජ්‍ය වැවිලි සංස්ථාව නව්‍යකරණයක් හඳුන්වා දෙන්නට කටයුතු කර තිබෙනවාද මේ වැවිලි අංශයට මේ වැවිලි කලාව නැත්නම් වතු 15ට මොනවද මේ නව්‍යකරණ කාර්යභාරය කොහොමද හඳුනාගන්නේ ඇත්තටම නව්‍යකරණයක් ඉතාම අත්‍යවශ්‍යයි. ලෝකය වෙනස් වෙනවා. ලෝකය එකතැන තියෙන්නේ නැහැ. තාක්ෂණය විශාල වේගයෙන් ගමන් කරනවා. සංස්කෘතිය නිරන්තරයෙන් වෙනස් වෙනවා. එහෙමනම් රාජ්‍ය වැවිලි සංස්ථාවත් නව්‍යකරණයකට ඔබ කියපු ආකාරයටම වෙනස් විය යුතුයි. හැබැයි මට එකක් කියන්න පුළුවන් මේ සංවාදය අහගෙන ඉන්න අයට ගැලිලියෝ වෙනස් කරලා නෙමෙයි මොකුත්. වෙනස් වෙන දේ කියලා. වෙනස් වෙනවත්. ලෝකේ දවල් රෑ වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා එයා දැකපු දාර්ශනික සිතුවිල්ල ලෝකෙට කියපු දේ විතරයි කළේ. එයා වෙනසක් කළා නෙමෙයි. වෙනස් වෙන දෙයක් ගැන කිව්වා රාජාණ්ඩු කාලේ. නමුත් රාජාණ්ඩු කාලේ අවසර තිබුණේ නැහැ. එහෙම අලුත් දේවල් කියන්න අලුත් දේවල් කරන්න. ඇත්ත වුණත් කියන්න අයිතියක් තිබුණේ. අයිතියක් නැහැ. වැඩවසම් ලෙස වහල් ක්‍රමයට පාලනය කරගෙන ගියා මිනිසුන්. ඒ මිනිසුන්ට ලෝකේ දකින්න අවස්ථාව සලසා දුන්න ගැලිලියෝ. අවසානයේ ඔබ දන්නවනේ උරුමුනේ මොකද්ද කියලා. ගැලිලියෝගේ බෙල්ලට තොණ්ඩුව දාලා රාජාණ්ඩුවේ ගැලිලියෝට ලැබෙන දීමනාව ලැබුණා. ඒ වෙලේ තොණ්ඩුව අයින් කළා ගැලිලියෝගෙන් අහනවා ඔබට අබේදානය දෙන්න පුළුවන්. දැන්වත් කියන්න මේ මහජනතාවට රැස් වෙලා ඉන්න ඔබ කලේ බොරුවක් කියලා. ඔබ කිව්වේ බොරුවක්. දවල් රැ වෙනවා කියන එක එහෙම වෙන්නේ නැහැ. මේ පෘථුවිය මේ වටා ගහලෝක කැරකෙනවා කිය පෘථුවිය මේ සූර්යා වටා කැරකෙනවා කියන එක බොරුවක් කියලා කියන්න. මිනිස්සු අහනවා මගෙන් එහෙනම් රජවාසල අද මෙතන තිබුණා නම් තව තැනක තියෙන්න ඕන නේද? එහෙම දෙයක් වෙන්නේ නැහනේ. රජවාසල එතනමයිනේ. මොකද්ද ස්වාමීනි මේ ගැලිලියෝ කරන කතාව? එහෙම. ඊට පස්සේ ගැලිලියෝට කිව්වා එහෙනම් මේක බොරුවක් කියලා කියන්න කියලා. ගැලිලියෝ කිව්වා එහෙනම් අයින් කරන්න සුදු රෙද්ද තොණ්ඩුව තිබුණාට කමක් නැහැ. මට මිනිස්සුන්ට ඇහෙන්න කෑ ගහලා මං කියන්නම් මේ කතාව ඔබතුමා කියන කියලා. අන්තිමට තොණ්ඩුව තියෙද්දි සුදුරෙද්ද අයින් කළා. ගැලිලියෝ කෑ ගහලා වයෝවෘද්ධ ගැලිලියෝ Taman දැකපු ලෝකය පිළිබඳ අලුත් දේ ප්‍රකාශයට පත් කළේ කොහොමද? මට බෙල්ලට තොණ්ඩුව දාපු මේ මොහොතෙත් මට දැනෙනවා මේ ලෝකය කැරකෙනවා කියලා තමයි එයා ජීවතුන් අතරින් සමුගත්තේ. ඒ නිසා ඔබතුමා අහපු ප්‍රශ්නය ඊටාම බැරෑරුම් ප්‍රශ්නයක්. අලුත් දේවල් කරන්න සාම්ප්‍රදායික සංස්ථාවට හරි අමාරු ගැටලුවකට මුහුණ දෙනවා. ඒ නිසා රාජ්‍ය වැවිලි සංස්ථාව ඉතා අමාරුවෙන් ඉතාම සංයමයෙන් අර කම්කරු ප්‍රජාව වතු ප්‍රජාව ඉතාම වමනාවෙන් දිනාගෙන ඒ අයට ආදරය කරමින් ඒ සියලු සේවකයන් තාත්ත කෙනෙක් ලෙස ඒ අය සියලු දෙනාට ගරු කරමින් ඒගොල්ලොන් ඉල්ලීම් ඉෂ්ට කරමින් මට යමක් කරන්න පුළුවන්කම ලැබුණා. ඒකට විරෝධයක් නැතුව. මොනවද? මම කරපු එකක් තමයි මේ මේ අපේ තේ කර්මාන්ත ශාලා තුනක් තියෙනවා. එකක් තමයි කැලෑබොක්ක ඊටාම ආශ්චර්යමත් ඒ කර්මාන්ත ශාලාව. මුළු නුවරම බබලවන කර්මාන්ත ශාලාවක්. පාසල් සිසු දරුදැරියන් ගිහිල්ලා බලන්න ඕන කර්මාන්ත ශාලාවක්. කැලෑබොක්ක තේ කර්මාන්ත ශාලාව. ඒක සුද්ධ හදපු එකක්. ඊළඟට මිඩ්ලන් මාතලේ මිඩ්ලන් තේ කර්මාන්ත ශාලාව. ඊළඟට තෙල්දෙනිය රංගල තේ කර්මාන්ත ශාලාව. මේ කර්මාන්ත ශාලා තුනෙන්ම නිපදවන තේ කිලෝ ලක්ෂ ගාණක් කිලෝ ලක්ෂ ගාණක් තේ වෙන්දේසියට ගෙනල්ලා විකුණනවා කිලෝ එකක් රුපියල් 110ක් 100ක් පාඩුවට බැලූ බැල්මට පේනවා පාඩුවට පාඩුවට ගිය අවුරුද්දෙත් පාඩුයි මේ අවුරුද්දෙත් පාඩුයි ගිය අවුරුද්දෙත් පාඩුයි මේ අවුරුද්ද හැමදාම පාඩුවට විකුණලා තියෙනවා කිලෝ ලක්ෂ ගාණක්. ඒ හිතාමතා කරපු දෙයක්ද? හිතාමතා නෙමෙයි මම ඇහුවම කිව්වේ ඒ එහෙම පාඩුවට හරි ඒ තේ ටික විකුණන්නේ නැතුව බැරිලු ඒ බ්‍රෝකර්ස් ළගෙන් ඇඩ්වාන්ස් අරගෙන තමයිලු පඩි ගෙවන්නේ. ඉතින් එතකොට බ්‍රෝකර්ස් ළගෙන් ඇඩ්වාන්ස් ගත්තම ඊළඟ මාසේ සල්ලි ඊළඟ මාසෙට තේකොල්ල දෙන්න.